ඉන්දරි යොමු සිලින් දින කර්මස්වෙන් සූදානම් වෙලා ධර්ම කෞවේ යුතුව ආධාරය පවතුනා. Thank you. සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි වාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි කලාපාමි රමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඊතරණේන සද්දින් ආජීවන අට්ඨමක සීලං ධම්මං සාදුකං දුරක්ඛිතං කତ୍වා අප්පං දේන සම්පාදේ සම්බං සම්පත්තේ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා කාරෝමි භික්ඛවේ අරිය වංශා කඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා පුරාණා අසංකින්නා අසංකින්න කුබ්බාන සංකීයති සංකීයති අක්කටි කුත්තේයි සමනේයි බ්‍රාහ්මනේයි විඤ්ඤෝයිති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අවසේ මේ නිවසේ යොදාගෙන තියෙන මේ නාමස්මෘතිකමත් එක්ක කර්ම දේශනාවකට අවස්ථාව සලසා ගන්න වෙලාවක්. ඉතින් ඒ වෙලාවට කර්ම මාත්‍රකාවකේ මම මේ ඉස්සරහට තියාගත්තේ සරුවචන වහන්සේ විසින් දේශනා කරන ලද වටිනා සිංහලයන් අතර සිංහල බෞද්ධයන් අතර බොහෝ කාලයක් බොහෝම ප්‍රසිද්ධව තිබිච්ච ආර්යවංශ සූත්‍ර දේශනාව සම්බන්ධව හඳුන්වා දීමේ පාඩය. මේ ආර්යවංශ සූත්‍ර දේශනාව අද සිංහලට අඳුම්ලා දෙන්න වෙලා තියෙනවා. දෙන්නට හේතුව මේ පැරණි තිබුණු මේ ආර්යවංශ ප්‍රතිපදා ආර්යවංශ බණ පොළවල් සහ ආර්යවංශ කතා අවුරුදු 1000ක් විතර කාලයක් අපේ සංගමයකට ඈත් වෙලා දුරස් වෙලා තිබිලා දැන් නැවතත් ආයෙත් හඳුන්වා දෙන්න හොඳ කාලයක් ඇවිල්ලා තියෙනවා. මේ ආර්ය වංශය ඇසූ පමණින් ආර්ය විවාහය දැනගත්ත පමණින් ආර්ය විවාහයට පැමිණිච්ච පමණින් මේ ලබන්න තියෙන නිවනේ රස නිවනේ ස්වභාවය දැක දැනගන්න පුළුවන් විදිහේ පුදුම හැබෑ වෙනසක් ඇති කරන ප්‍රතිපදාවක් තමයි මේ ආර්ය වංශ ප්‍රතිපදාව. අපි දන්නවා සිංහලයෝ අපි දන්නවා බෞද්ධයෝ වශයෙන් ත්‍රිපිටකයේ තියෙන මේ අතිපත්තාන සූත්‍රය අපි ඒක නිතර අදුගානේ සත්‍යයනා කරත් ලොකු පිනක් සිද්ධ වෙන බව. ඒ නැත්නම් ආරක්ෂාවක් පරිත්‍යාගයක් සිද්ධ වෙන බව. මේ සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරන වෙලාවේදී දරුවචන් වහන්සේ ඒ සූත්‍ර තමන් වහන්සේ ඉදිරිපත් කරන ලද මේ සූත්‍රයේ පිළිබඳව ಗುಣ වර්ණාපද හතකින් සූත්‍රධාරී ඉදිරිපත් කරන ඉස්සල වර්ණාවක් කර බව සතිපට්ඨාන සූත්‍රය දන්නේ නැත්නම් එහෙම භාවනා කරන්න පුළුවන්. ඒ විදිහට මේ සතිපට්ඨානෙ වැඩුවොත් සතිපට්ඨානෙ පුහුණු කළොත් සතිය ස්ථාවර කරොත් මේ වගේ ආනිසංස හතක් ලැබෙනවා කියලා සද්ධාව කුඩු ගන්නවා ගැන සර්වඥාන්සේ දේශනාව ආරම්භ කරා. නමුත් මේ ආරිවන්ත සූත්‍ර දේශනාව කරන්න කලින් ಗುಣ පද හතක් සර්වඥාන්සේ කල්ලා තියෙනවා. ඒ තරම් තෙදගන් වීමකින් කරනද ප්‍රකාශයක් තමයි මේ සූත්‍රය සඳහන් වෙන්නේ පොත්පත් කරලා බලන ඇත්තෝ සර්වඥ දේශනාව සහිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ කොට බැලුවොත් මේක ආර්යවංශ සූත්‍රයේ වශයෙන් සඳහන් කරලා ඒ සූත්‍රයේ පටන් ගන්නකොට ඒ සූත්‍රයේ වර්ණාව එහෙම නැත්නම් ඒ වගේ සූත්‍රයේ තියෙන තේද එහෙම නැත්නම් මේ මාතර ඉදිරිපත් කරන තියෙන දේ තියෙන ගැඹිරත්වයේ ධනවණ්ඩයි ඔය මම ඉස්සරහට තියාගත්ත මාතෘකා කරගත්ත කාලි වාග්මාලාව සර්වඥාන්සේ දේශනා කළා. සත්තාරෝ මේ භික්ඛවේ අරියවංසා මේක තමයි හඳුන්වා දෙන්නේ මානින් මේ ආර්ය වංශයෝ සතර දිනක් වෙයි. අග්ගඤ්ඤා මේ සියලු ධර්ම කොටස් අතර අග්‍රයි. ආර්යවංශ දේශනාව, ආර්යවංශ ප්‍රතිපදාව, ආර්යවංශ බණ අනිකුත් දේවල් අතර අග්‍රණීතා අග්ගඤ්ඤා කියලා සම්බන්ධනාසනක්. රත්ඥා කියලා සඳහන් චිර රාත්‍රඥ. චිර රාත්‍රඥ කියන පදේ අපි සිංහලට නගන්නේ බොහෝ කල් පැරණි. පැරණි කියන වචනේ වෙන වචනක් තියෙනවා චිර රාත්‍රඥ කියන බොහෝ චිර රාත්‍ර කාලයක වෙන රාජ්‍යත් කාලයක් ගෞරවයට භාජනය වෙමින් පැවතගෙන ඇවිල්ලා තියෙනවා. නිකන් කියන රාජ්‍යත් අපි සාසුනි ඉස්ලාම සෝවාන් මාර්ග බලස්ත කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ දවසනාසි දීපු පදක්කම පදවි තමයි කියන රාජ්‍යත්යන් අතරින් අග්‍ර ඉස්ලාම් සෝවාන් වෙච්චායිට බොහෝම කල් අනික ඔක්කොට වැඩි වැඩිම නිසා මේ අග්‍ර වූ චිරාත්‍රඥ වූ මේ ධර්ම කොටාසය මේ ධර්ම ප්‍රතිපදා ඥාරිවත් බණ තානත්ම කාලයක් රෝම තේදාන්තක පැවතිලා තියෙන යෝගී ඊගාත පෝරාණ කියන පදේ පාවිච්චි කරන ඒක අපි සිංහලෙන් කරණි කියලා. තානත්ම කරණි ප්‍රතිපදාවක්. තාන පරිදි බණ. තාන පරිදි දැනගත යුතු කරුණු ටිකක් මේ බුදුහාමුදුරුවෝ දැන් මේ අපිට දේශනා කරන්න හදාගන්න. ඊට කලින් මේ වර්ණාව කියන්නේ මේක අග්‍රයි, චිර රාත්‍රඥයි, පැරණි, අසංකීර්ණා. මේ ක්‍රමයේ මේ ආර්යවංශ ප්‍රතිපදාවේ තියෙන ශ්‍රේෂ්ඨ ලක්ෂණය තමයි මේක හරියට යම් කිසි කෙනෙකු තේරුම් අරගෙන ඒකට යෙදුනොත් ඒක නාට ප්‍රතිපදාව හරියනවා ඍජු මාවතකට වැටෙනවා මධ්‍යම ප්‍රතිපදාවේ ගත කරන එක බොහොම ලේසියි. යම් කිසි කෙනෙක් තමන්ගේ වාසියට මේ ධර්ම කොටස සංකර කරන්න ගත්තොත් වෙනස් කරන්න ගත්තොත් ඒ කෙනා සංකරත්වයටපත් වෙනවා. ධර්ම කොටසේ කවදාවත් සංකර වෙන්නේ. ඒකේ තරම් ස්වභාවික න්‍යාය පද්ධතියක් නෙකෙදින කාටවත් සංකර කරන්නේ අසංකීර්ණයි. සංකීර්ණගෙන සංස්කරණය කළ නොහැකි සංකර කළ නොහැකි කියලා. මේක අනන්න බෑ පටලවන්න බෑ. අසංකීර්ණ. මේ වාස්තු බුදුජාන මාංශ බොහෝම තමන්නාන්සේගේ ඒ අතීත කාල නැත්නම් ජාතක කතාවල පටන් ගල්කිච්චේ වෙන සාමාන්‍ය භාෂාවෙන් කියනවනම් මේ මනෝ ප්‍රතිදාය වාක් ප්‍රතිදාය වශයෙන් බෝධි සම්භාර කරන කාලේ උන්වහන්සේ සීපත් කළ කියන අසංකීර්ණ කුබ්බා මානවීක ඒ පෙර බුදුරජාණන් වහන්සේ විලේලාගේ ආත්මවල කවදාක සංකදායකපත් වෙනවා අසංකින්න කුප්පා නසංකීයති කියලා උන්වහන්සේ අනාගත වාක්‍යයක් සඳහන් කරනවා දැනට මේ බුද්ධ ධාතුව අපි මේ කතා කරන ගෞතම සිරි සම්බුද්ධ සාධනයේ මේ ආර්යවංශ ප්‍රතිපදාව සංකීර්ණ කරන්න දැක්කා. ඊට පස්සේ මතක් කරනවා නසංකී යස්සං මත්තර භාවයේ ගෞතම සම්බුද්ධ ශාසනයේ මත්තර භාවයේ මෛත්‍රී සම්බුද්ධ ශාසනයේවත් මේ ධර්ම කොටාග සංකර වෙන්නේ. මේවත් පවතින්නේ ගලීක තුරු අකුරු වාගේ ඉච්ඡිරධාරව සත්‍යව චිර රාත්ත්වෝ පැරණිව සංකර කරන්නත් බෑ සංකර වෙලත් නෑ දැනටත් සංකර නෑ මත්තර සංකර වෙන්නේ නෑ. සංකී ඉච්ඡන්ති අපටිකුත්තා සමනෙහි බ්‍රාහ්මණී විද්‍යෝනි. මේක මේ බෞද්ධයාට බුදුහාමුදුරුවෝ මහා කරුණාවේ මහා ප්‍රඥාවේ හරියට විහිතුරු විදියට විස්තර ලෙස ඉදිරිපත් කරලා ඒ බෞද්ධයායක රැක්කොත් අමුදරුවන් රකින්න අතර රැකිලස්සාවක් කරන අතර ඊගල් වල කටයුතු කරන අතර උනා මධ්‍ය ප්‍රතිපදාවට වැටෙන්න පුළුවන් නමුත් එවැනි ආර්යවංශ ප්‍රතිපදාවක් කරන බෞද්ධයාට අබෞද්ධයෙක්ගෙන් වුවත් නිඳාවක් අපේන්නේ ඒක අනිත් පැත්තට බුදුන් සඳහන් කරන්නේ අබෞද්ධ පඬිතෙක්ව අබෞද්ධ ශ්‍රමණයෙක්ව අනිනිකාය වල අන්‍යාගම සුන්නක මේ පද්ධතිය කවදාක නිග්‍රහ කරන්නේ අටක් කරලා දෝෂයක් කියන්නේ. අන්න එවැනි ආර්යවංශ ප්‍රතිපදාවක් මේ ඉස්සරහට අපි මේ සූත්‍රයේ විවරණේ මාර්ගයෙන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒකටයි මේ සර්වඥාන්සේ මේ හඳුන්වා දීමක් කරන්නේ අග්ගඤ්ඤාරත් සංඥාවන් සංඥා පුරාණ අසංකින්නා අසංකින්න කුබ්බාන සංකී තින සංකී ඉස්සන්ති අප්පටිගුත්තේ සම්මේ බ්‍රාහ්මණී විදිය. ඒක නිසා මේක සර්වඥන් වහන්සේ පවා බොහොම අමතර හඳුන්වා දීමකින් අමතර තෙද ගැන්වීමකින් තමයි ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මේ වංශේ ආර්ය වංශය පෘථග්ජනයන් අතර සම්මත ලෝකයේ සම්මත සත්‍යයේ නිලීගදී නැත්තන්ට ලොකු අලුත්යක් බව පේනවා. යම් ආකාරයකට පෘථග්ජන කෙනෙකුට නැත්නම් සම්මුතිය ජීවත් වෙන කෙනෙකුට ආර්යවංශ ප්‍රතිපදාව අලුතක් අමුත්තක් විදිහට පේනවා වගේම ආදී වංශීය කිය ශේත පුද්ගලයෙකුට මේ පු탁තන ජීවිතයක් වෙන පුදුමාකාර ඈතක තියෙන හිතාගන්න බැරි පටලැවිල්ල. මේ දෙක අතර තියෙන බුදු වෙනසක්. ආර්ය වංශ ප්‍රතිපදාව නැත්නම් ආර්ය වංශ බණ නැත්නම් ආර්ය වංශයේ වැඩ කටයුතු මේ පු탁තන වංශය. එනිසා අපිට සිද්ධ වෙනවා මේ පු탁තන ලෝකයේ ඉන්න කෙනෙක් මේ බුදුආමතුරු කරු කරනවා නම් ධර්ම කරු කරනවා නම් සංඝයා කරු කරනවා නම් එහෙම කෙනෙකුට මේ ආර්යවංශ ප්‍රතිපදා පෘථග්ජන භාෂාවෙන් සම්මුතියෙන් ඉඳලා කොහොමද කියලා. ඉතින් ඒ කියලා දීම සඳහා සරුවචනාංශයේ ක්‍රම විදි දේශනා විලාස හතරකින් අත හතරකින් මේ පරමාර්ථය කරා ලං වෙන්නයි මේ චත්තාරෝ මේ භික්ඛවේ ආර්ය වංශා කියලා. මානේ මේ ආර්ය වංශය හතර ආකාරයි කියලා පෙන්නනවා. ඉතින් ඒ නිසා එකකින් බැන්නම් අනිත් එකෙන් එකෙන් බැන්නම් අනිත් එකෙන් ආහාරි දල සුතමේ ඥානයක් එහෙම නැත්නම් මූල ධර්මානුකූල ඥානයක් රූප සු විරූපයන් නැති ඥානයක් නගා කරගන්න. නමුත් ඒකෙන් මහා ලොකු වෙනසක් අපිට වෙන්නේ අපි දන්නා වූ මේ යුතුමේ ඥාන කොටස ඒකත් තවත් එකක් තමයි. නමුත් යම් කිසි කෙනෙක් පෙර සංසාරේ කාර්ය කරනක් මේ ආර්ය වංශයේ රැකපු බුදු කෙනෙක් දැකලා බුදු කියනවනම් ආර්ය වංශයේ කාවු නායක මේ එහෙම නැත්නම් අක්ක රාහුල ස්වාමීන් වහන්සේලා දැකලා වුණත් තියෙනවනේ එහෙම නැත්නම් ආතන් වහන්සේලා දැකලා වුණත් තියෙනවා මේ ඇහෙනකොටම හිතෙනවා මේක මේ ආවට ගියාට කියන එකක් නෙවෙයි මේක මේ කණින් අහලා ඒ කණින් අහන එකක් නෙවෙයි මේක කල්පනා කරලා බලන්න ඕනේ කියලා ඊයත් ඒක චින්තාමය ඥානයකට ගන්න. ඒකට අන්වේ ඥාන කියලා කියනවා, තර්ක ඥාන කියලා කියනවා, ණය ක්‍රමයේ කියලා කියනවා. මේ කියන ක්‍රමයේ කිසි කෙනෙක් ගැටුමක් නැහැ ඒ කාන්තේම වියවුල්නති පාරකට පෙතකට අපි ගෙනදා. මේක නැතිකම නිසා නේද අපිට මේ ආර්ථිකය ගැට ගහ ගන්න බැරි. මේක නැතිකම නිසා නේද අපිට මේ මානසික අසහනය කියලා එකක් ඇති වෙලා තියෙන්නේ. මේක නැති නිසා නේද අපි මේ පරිසරය දූෂණය කරන්නේ. මේක නැති නිසා නේද අපි මේ විශාල වශයෙන් කාර්බෝදහණයට පත් වෙලා තියෙන්නේ කියලා. අර පෙර ආර්ය වංශයේ ගත කරපු යත්තන්ට මේක ඇහෙනකොටම පුදුම වෙනසක් ඇති වෙනවා. ඒකට අපි කියනවා සුත්තමේ ඥාන වල චින්තාමේ ඥාන මට්ටමද නැත්නම් ඇතුලෙන් මේක දිරව ගන්න මට්ටමට කියනවා. ඊට පස්සේ තමයි කෙනෙකුට කුසල ඡන්දේ පහළ වෙන්නේ මේක කරලා බලන්න ඕනේ. රහසේ හරි ප්‍රතිත්‍ය හරි කරලා බලන්න. මට මතක් වෙනවා මම ගිහිව ඉන්න කාලේ ඒ පැවිදි වෙන අතිආදාත හිතේ තියාගෙන පාලි ඉගෙන ගන්න අපි කට්ටියක් සංවිධානය වෙලා කරනකොට එතනදී ඒ මාත් එක්කම මේක ප්‍රසිද්ධ බණක් තියෙනවා බය පහක් විතර අහන්න ඕනේ එක. ඉස්සර ක්‍රමේ දැන් ආම් කෙනෙක් කියනවා මේ ආර්යවංශ සූත්‍ර දේශනාව කියලා මම ගියා අහන්න කියලා. මේක අරුවට මට ඉස්සර ලොකු තවත් බණක් විතරයි. ඊට පස්සේ ඒ ආර්යවංශකෝ මම හිතුවේ නිල්ලම් භාවනාවෙන් සම්බන්ධ නිසා මම හොයාගෙන ගියා. කවුරුනෙක් එක්ක හොයාගෙන ගිහලා බලනකොට ඒ ස්වාමීන් නියමම ආරණ්‍ය ප්‍රතිපදාව රකින්න කැලේ රජ කෙනෙක් ඒව හැම දෙයකම දක්ෂකම් ඇති ස්වාමීන් වහන්සේ නමක් පිටිකට මගේ ඒ දිගුණු වේ දේවල් පිළිබඳ ආසාව මේ ස්වාමීන් වහන්සේ දෙහිම විරසක වීමක් නෙ නෑ සම්පූර්ණ ආරණ්‍ය ජීවිතයක් ගත කරාට පිටිච්ච මානසිකින් පිටිච්ච ජීවිතයක් ගත කරන හාමුදුරුවෝ මේ අත දාන්න ඇති වාසිකත්තු සාමුගල ආනන්ද කිරිතුවා අසුනන් ආරාධනාවක් කරා ලිංග භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා ආර්යවංශ සූත්‍ර දේශනාවක් කරා. ඒ සාන්තිතුන අනුශාසකවල වශයෙන් එහෙමයි මහත්වෝ අපි අපේ මූලක් කාණිතික කියන්න ඕනේ නේ කියලා. එතකම මම කිසි තැනකින් අරගෙන ඒ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා මේ කරන්නේ කියලා වගේ කෙනෙක් හිටියා. මම කිව්වා එතන ඉන්න ඇත්තන්ට මම තමයි සංවිධානය කරේ මේ වණ කියලා වෙලාව මම මොනම විදිහකට කතා කරන්න එපා. මම බලනවා. ඒ ස්වාමීන් වහන්සේ එනකොට ඊට වැඩි වෙලා ගියා. එසේ නමුත් ඒ බණ කියනකම් මම ඉස්සලා අහගෙන ඉන්නකොට මගේ හිතේ තිබුණ ප්‍රධාන සැක මම මේ පැවිදි වුණොත් මොන විදිහේ ජීවිතයක් ගත කරනවද? අද කාලේ ওই කියන විදිහේ පැවිද්දක් එහෙම නැත්නම් ඒ සතුටින් කලයකට වෙලා තමන්ගේ ආධ්‍යාත්මික කරු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිකන් සුදු හීනයක් විතරද? නැත්නම් මනෝ විකාරයක්ද කියලා තිබුණු සැක තාමත් ලස්සනට ඒ ගානගේ සූත්‍ර දේශනා ධර්මයේද ඇත්තටම කියනවා මට කඳුළු වැටෙන එක තමයි උනේ කය කාමර දේශනා. මට තේරෙන අපි මේ හොයන තැන නෙවෙයි සත්‍ය තියෙන්නේ. සත්‍ය තියෙන තැනට යනකොට පෙර කරපු සංසාරගත දෙයින් කියනවා ඒකට පුදුමාකාර විදිහේ ඇදී යෑමක් සිදු වෙනවා. ඒකට ඇදී යෑම පින්වත් මට නම් හිතෙන්නේ අපි මේ ඉන්න පරිසරයේ ඉන්නා වූ ජීවන රටාවේ ජය අරගෙන තියෙනවා. ඒක පැරදිලා ඒක පට වෙලා ඒකින් අමාරු වෙලා අපි ගැලවුමක් වෙනකොට පැවිද්දක් හෝ ආවිලස ප්‍රතිපදාව ඉල්ලන්න යනවා නම් ඒක ප්‍රශ්නයක් වෙනවා මේ ගත කරන ජීවිතයේ 100 200ක් පාර්ථක වෙලා මේ ජීවිතය මේ ජීව මේ ස්ත්‍රීව මේ පුරුෂව ගත කරාට මේ මොලේ අපි කොච්චර වැඩ පොඩ්ඩද ගන්න මේක බුදුහාමගේ සම්බුද්ධාඥානයටත් මේ මොලේම තමයි උදාහරණ අපි මේකෙන් 100 එකක්වත් කරගන්න නැතුව නැරෙන්නේ ඒ වෙනුවට අපි මේ විවෘත කරගෙන තියෙන ජනේල ටික ඇරලා මේක හොඳට එතර මෙතර පරිහරලා පීනලා බලන්න මේ වගේ දොරක් කරනකොට පස්සේ පුදුම සතුටක්. ඊට පස්සේ අදිෂ්ඨානයක් ඇති වුණා අනේ මටත් පැවිදි වෙලා මේ ස්වාමීන් වහන්සේ ගත කරන වගේ පිරිච්ච පිපිච්ච ජීවිතයක්. මම දීකතම ආර්යවංශේ ගාගෙන ආර්යවංශ ප්‍රතිපදාව හැටියට දන්න ප්‍රමාණය, ශක්ති ප්‍රමාණය ගොඩේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ තුන දක්ෂකම තමයි ඒක තනි කරම වික්ෂුන් වහන්සේලාට දේශනා කරපු ධර්ම ප්‍රතිපදාවක් මනක් වුණාට හරියට විස්තර සහිතව දිව්‍යයන්ට ගලපෙන්න දේශනා කරනවා. ඇත්තට මේ ස්වාමීන් විතරයි දීකේ කි පැවිද්දක තමයි ඔක්කොම අන්තිකේ කි. ඒ ස්වාමීන් වහන්සේගේ ලක්ෂණ අරණ්‍ය වාසී ජීවිතයක් ගත කරන සතුටුමත් ගත කරන ජීවිතයක් ගත කරන කෙනෙක් වශයෙන් ලියන්නේ එකත් හොඳ සම්බන්ධයක් පැවැත්වුවා කියන තරම් දෙයක් තියෙනවා. ඒ සානා ඒක ඇතුලෙන් පිටලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒක නිකන් දර්ශීය චර්ිතයක්. මේ ජීවිතේ අපි කියනවනම් දර්ශීය බාලදක්ෂේ දර්ශීය බාලදක්ෂමානේ කාලක් කියනකොට ඒක අපිට හිතෙනවනේ අපි මේ ළඟ කරන නගරබද ජීවිතේ ඉන්න ගමන් අපි කැලේට යන්න ඕන කෑම එකක් ගන්න ඕන ඒක අපි ඉදු කරන්න ඕනේ ඒක නිකන් මේ ප්‍රශ්නෙට යනක් නෙවෙයි ඒක ජීවිතයට අවශ්‍ය කරන අංගෝපාංගයක් වශයෙන් ඒ ආර්යනත් ප්‍රතිපදාවට අපේ චර්යාව අපේ ජීවන රටාව ටික ටික හදාගත්තොත් ඒක මේ මතුවාත්ම නිවන් දකිනා හෝ මතුවාත්ම ආනන්දපදනයක් නෙවෙයි එතන එතනම උද්දුම විදියට මේ පොළොවත් එක්ක අපි සම්බන්ධ වෙනවා සංස්කෘතියත් එක්ක සම්බන්ධ වෙනවා ඒ මිනිස්සුගේ හිතින් ගතින් එක ගැලපෙනවා අපේ ජීවන රටාවට අනුව ජීවත් වෙන්න පුළුවන් වෙනවා පුදුම ආනන්දයි ඒ විදිහේ ආංශංශ දෙන මේ ආර්යවංශ ප්‍රතිපදා බුදුහාමුදුරුවෝ උගන්වන්නේ අපි සිංහල ක්‍රමෙට කියනවා නම් ඇඳුම් පාවිච්චය ආහාර පාවිච්චය ගෙවල් දොරවල් පාවිච්චය සහ භාවනාව කියන හතර අංශය අපි ආසනික විවාහයෙන් කියන්නේ චීවර පිළිපාත සීන අංශන භාවනා ඒ කියන්නේ චීවරය හා සම්බන්ධ කොටස කියන්නේ චීවර මහාර්ය වංශය. බුදුහාමුදුරුවෝ මේ ආදි විවාහය, ආර්ය වංශය, ආර්ය වැඩ පිළිවෙල රෙද්ද මාර්ගය. විවිධ ගන්න ගන්න රෙද්ද මාර්ගය නැත්නම් සංඥාගේ වික්ෂුප්ති චීවරක් මාර්ගය නැත්නම් ගිහියේ ඇඳුමක් මාර්ගයෙන් විස්තර කරලා. මේ විස්තරේ දිහා බලනකොට එහෙම ගණන් අර ගන්නවා මේක කාලයකට හෝ දේහයකට හෝ සංස්කෘතියකට සීමා වෙච්ච එකක් නෙවෙයි. අර කිවිදිට චිර රාත්‍රත්න කාලයක් වගේ පිටදයක් අග්ග උදයක් වංශයක් අනුව ආර්ය වංශයට පැමිණිච්ච දෙයක් තානත්ම කරන දෙයක්. මේ ආර්ය වංශයේ හැටියට අපේ දුරකට කරගත්තොත් ආර්ය වංශ ක්‍රමයේ හැටියට අපේ අඳුම සකස් කරගත්තොත් කවදාකවත් නැහැ. අන්‍ය තීර්ථකෝ බම්මේක පන්තිකව පරිහාසලා අතුකුත්තේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤාණ. අන්නේ ඒ ආකාර වෙන විදිහට අපේ මේ ඇඳුමින් වෙන්න තියෙන කෙලෙස් අයින් කරලා ඇඳුමින් ඒ ශිෂ්ට සම්පන්න වෙලා ඇඳුමින් සීතල වෙලා හැදිච්ච ගැටයටපත් වෙලා සීලවන්ත වෙලා කොහොමද අපි භාවනාවට ඉගෙන ගන්නවා ගන්න. අන්නේ ඒ අනේ නැත්නම් මේ ඇඳුම කියන්නේ ශිෂ්ටාචාරයේ එක තැනකදී මනුෂ්‍යයා හඳුනාගත්ත දෙයක් මේක මනුෂ්‍යත් එක්ක ආවේනික දෙයක් නෙවෙයි. ගාක්කල් මනුෂ්‍ය ජීවත් වුණේ නිර්වස්ත්‍රව අනිකුත් සිල්පත්ති වාගේ රසමනා කලාතුන් දිවි කරගත්තේ. පස්සේ තමයි මේ අඳුමට ඇවිල්ලා තියෙන්නේ. අද අපි අඳුමේ මොන තරම් ජීවිතයට ආතතියක් ඇති කරලා දෙන පරිසරයට හානි කරන තමන්ගේ ඇඟට හිංස කරන, ඒගොල්ලෝ ආනන්ද කාමකෝප ඇති කරන, පස්සට කෙලසගෙන තියනවාද කියනවනම් ඒකට ආර්ය අංශය කියන මේ ප්‍රතිපදාව ධර්ම කොටසේ ලං කරගුවාම එතනම අර තුන ආතති අර කියන පරිසරයේ දූෂණ අර කියන ඇඟේ තියෙන වෙහෙසකම් නැතුව ඇඳුමේ තියෙන ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. මේකට කියන්නේ ආර්යවන්ත ප්‍රතිපදා කියන ප්‍රයෝජනය සලකලා ඇඳුම් පාවිච්චි කරනවා. ප්‍රයෝජනය සලකලා ඇඳුම් පාවිච්චි කරනවා. බුදුදාන වාසේ සඳහන් කරන්නේ මොනිතපරම් වේක වේ බික්ඛු සන්තුෂ්ටෝ හෝති ඉතරීතර ජීවරේ. ඉතරීතර ජීවරවාදී කියන්නේ ඉතරීතර ජීව සන්තුෂ්ටිය ආත්මවන්වාදී. නේවා දුක්ඛං හේති නපරං වම් මේති සෝහි සත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිච්ඡතෝ අයං උච්චති බික්ඛවේ බික්ඛු පෝරාණී අග්ගඤ්ඤී අරිය වංශේ චිතෝ කිය උන්වහන්සේ සඳහන් කරනවා ඉතරීතර චීවර සංසුද්ධිය කියලා එකක් ඉතරීතර චීවර සංසුද්ධිය කියලා කියන්නේ භික්ෂුන් වහන්සේ නමකට ලැබුණා වූ යම් සිවුරකින් සතුට වෙන දේ. ඉතරීතර කියන්නේ ලද යම් සිවුරකින් සතුටෝ හොත් සතුට වෙන දේ. දැන් භික්ෂුවකට සිවුරු උත්කෘෂ්ඨම ක්‍රමය තමයි පාස්. මේ මිනිකුණක් හරි එනකම් ගැට ගන්න ගැටනරුන්ගේ ගැප්මල් මේ දාන්න ගත්ත රෙදි කෑල්ලක් හරි නැත්නම් අසුචි කරලා විදු කරපු රෙදි කෑල්ලක් හරි මොන දෙයකින් හරි කමන්නේ වියෝ කාලා වියෝ කාලා කියලා මිනිස්සු අමංගල්ල දුම්මංගල්ල කියලා විදු කරලා. අනේ විදු කරලා දාන රෙදි කෑල්ලක් අරගෙන ගිහිල්ලා ඒක වතුරේ හත් දවසක් විතර කලනවත් දැඳලා තිබිලා හොඳට පොඩි කරලා ගලේ ගහලා අරගෙන ඊට පස්සේ අර කඩ කැපිච්චව අසුචි ගෑවිච්චව ඔක්කොම හොදලා කෑලි කපලා අයින් කරලා අර තියෙන හැල් ටික අරගෙන කඩ කපලා මහලා ඕකට පඳුකෝලා කපබිනු කියලා ඒතුරු කටයුතු කරලා ওই සූරක් හදගත්තට පස්සේ ඒ ලාභයන් සූරකින් ලැබෙන විශේෂයෙන් කියනවා නම් ඉතින් ඔය පාංශුකුල සූරක් හදගත්තට පස්සේ අද කෙනෙක් රාජාභරණයක් දක්වනවා. ශක්තිත රජ කෙනෙක් ශක්තිත රජවට උන්නේ මිනිකොඳුල කල්ලකට වැඩි ලොකු හත්පත්. මුද්දකින් කිසිම ප්‍රාණියෙකුට හානියක් නැහැ. අහත යන දේ බුදුහාමුදුරුවෝ වර්ණවත් කරලා කියන බොහොම සන්තුක්ති වන්නවාදී මේ ලදයන් පිරුරකින් සතුටු වෙන බව පිළිබඳව වර්ණ කතා කරනවා. අපි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ ශක්තිත රජ වෙන්න රජපෞලක ඉඳිච්ච රජපති. ඒ වුණාට උන්වහන්සේ දැන් අපිට උගන්වනවා අපි වගේ මධ්‍යම පාන්තික ඉහළ මධ්‍යම පාන්තිකෝ පහළ මධ්‍යම පාන්තිකට හිතා ගන්න බැරි තාමත් අඩු ලංකේ. විවිධකව කතා කරන්නේ මොනවද? ඉතින් ඒකෙන් කියන්න තියෙන්නේ ලදයන් ඇඳුමකින් සතුට වෙනවා කියන එක. ඒ නිසනානේ හිටපු ඒ පැරණි ගුරුවරේ කියා ගුරුත්වයෙන් සාමගත් කෙනෙක් ඇවිල්ලා අපකාර වෙනස් තමයි සංයාව උපස්ථාන කරනවා. සංක බොහෝ පැරණි ගති සහිත මිනිස්සේ විශේෂයෙන් කියනවා දෙමළ පළාත් වල ගන්න ඒ දෙමළ මිනිස්සුත් එක්ක ඉඳලා බොහෝම අත්වේචි ජීවිත ගත කරන කෙනෙක් එයා කියනවා මේ දැනටත් ඒ කරුණෙන් දෙවි ගාණක් හම්බ වෙනවා පෙන්සොන් වල හම්බ වෙනවා ඉතින් හම්බෙච්චාම මේ දරුවෝ ආට බලපෑම් කරනවලු ඉස්කෝලේ යන්න නම් මට අසවල් මොහොතේ අසවල් ඇඳුමක් ඕන ඉතින් ආ කියන දැන් කාලේ හරි අමාරුයි ස්වාමීන් වහන්සේ ඒ දරුවෝ කියන නම් වණන් වල හැටියට ඒ පාටින් ඒ ප්‍රමාණයෙන් ඒ ෆැෂන් එකට හදපු ඇඳුම් ගන්න. ඉතින් මොනව කරන්න දෙන්නේ නැත්නම් අර උයාගත්ත බත ගෙදර කන්න බැරි හින්දා ඉතින් කොහොම හරි කරලා අවුරුදු මාකට දෙක තුනකට පස්සේ මම අඳුමක් ආන දෙනවා. ඒක දෙවල මම බලනවලු මේ ළමයා මෙතෙක් කල ඇඳපු ඇඳුමට මොකද කරන්නේ? තවත් දෙකක් විතර යනකොට වළං අල්ලන්න දැල්ලු පිට කැලකට ගන්න. මගේ බඩපපු ධනවා ස්වාමීන් වහන්සේ අපේ කාලේ අම්මා උත්තා කාලවත් මේ වගේ වටිනා දේවල් දැලිය අක්කල් අල්ලන්න ගන්නේ නැහැ. ඒ දරුවට අලුත් එක ඕන නිසා තමයි විසිකරපු එකට මොකද වෙන්නේ කියලා හැඟීමක්ම නැහැ. මේක විසිකරන්නේ කිසිසේත්ම නරක නිසාවත් හිල් වෙලා විලිවහ ගන්න බැරි කමක් නිසාවත් නෙවෙයි. ෆැෂන් එකම ආවේ. ඉතින් ඒ නිසා මේ ආකදාන කැලරක් වගේ වෙන්න වෙනවා අලුතෙන් බීටාකටක් වගේ වෙන්න වෙනවා. මේ මනුස්සය ඇවිල්ලා කියනවා කාටද සාන්ත කියන්නේ මෙවුවරින් දෙතර කතා කරොත් විතර විශාල අඩදක්. අපි කොහොමද ওই කාන්තලාගේ වස්තන පරණ කාලක මේක ඉස්කෝලේ යන්නේ ඒ ඒ වැඩවලට යනකොට තියෙන්නේ. ඉතින් එහෙම තමයි එහෙම තමයි මේ මේ සමාජවල මේ පන්තිවල තාරාතිරම් වල ඇති. නමුත් මගේ ප්‍රශ්නේ තියෙන්නේ යම් කිසි පෞද්ගලිකව අධිෂ්ඨානයක් ගත්තොත් තමන් ඒවා ඒ මට්ටමේ තාරාතිරම් පන්තියක ඉන්න වෙන්න පුළුවන්. මම මම ලදයන් ඇඳුමකින් සතුට වෙනවා කියලා කවුද ඉන්නේ අපිට විරුද්ධව කතා කරන්නේ. ඕනම කෙනෙක් ඕනම මේ හොඳින් ගන්න පුළුවන් කෙනෙක් අදිස්ථාන කරොත් හැම තදයන් කියවකින් ලදයන් නැදුවකින් ලදයන් දෙකෙන් සතුට වෙනවා කියලා බ්‍රහ්මයාට අත්‍යවශ්‍යමත් විවාද කරා. ඕන කෙනෙකුට පුළුවන් අපිට අන්දන්න අපිව ගෙනියන්න පුළුවන් රටේ පවතින මොස්තරේ හැටි. ඒක තමයි රැල්ල කියලා කියන්නේ. ඒ නිසා අපි රැල්ලට වැටුණොත් රැල්ලට ආවා. නමුත් ආර්ය වංශ ප්‍රතිපදාව ගන්න කෙනාට කියන්න පුළුවන් ඒක තමයි රැල්ල. නමුත් මට කොන්දක් තියෙනවා. මට බෞද්ධත්වයක් තියෙනවා මගේ ජීවනයේ රටාවක් තියෙනවා චරිතයක් තියෙනවා මම ගන්නවා අදිස්ථානය ලදයන් ඇඳුම කින්නක් සතු ඒක ලදයන් ඇඳුමේ සතු දිනක ලැජ්ජයි නනේ වර්ණවාදී වෙනවා වර්ණ හයිය කරා මේක තමයි මේ ආශිර්වාද ප්‍රතිපදාන් තමයි හම් වෙන පෞරුෂත්ව වර්ධනයට ඇත් වෙන ගැම්ම අනිත් එක තමයි අපේ තියෙන ඇඳුම ඇඳලා ඉඳලා ඉවර වෙනකන් අලුත් ඇඳුමක් අවශ්‍යතාවයක් නැහැ එතකොට කැඩලා ඉවරනට පස්සේ ඉවිලා ඉවරනට පස්සේ අපිට අම්මන සාතුනක් කියන අයිතිවාසිකම් තියෙනවා. ඒ නිසා ආර්ය වංශයේදී කියන මේ ලදයන්සියකින් සත්‍යයෙන් සහ ලදයන්සියකින් ගුණ කතා කිරීම කියලා කියන්නේ බයට ලැජ්ජාවට අර මේ සම්බෝලේ මඤ්ඤෝකයිගේ ඉදොර වහගෙන කනවා වගේ කියලා බංකොලොත් බාහිර කරන එකක් නෙවෙයි. නැතිකමද කරන්නේ. බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා විසින් හොඳයි අග්‍රයි චිත රාත්‍රඥයි වංශඤ්ඤයි කෝරාණයි අසංකින්නයි කියලා කියන නිසා මම උත්සාහ කරනවා ලද තමයි ලදයන් සිවුරකින්වත් වෙනවා ලදයන් ඇඳුමකින් සතුටු වෙනවා. ඒ ප්‍රශ්නේ ලදයන් ඇඳුමකින් සතුටු වීමේ ಗುಣ කතා කරනවා. සන්තුෂ්ඨෝ හෝති ඉතරීතර චීවරේන ඉතරීතර චීවර සන්තුෂ්ඨියාට වන්නවාදී. නැත්ත චීවර හේතුවනේ එතනම අපට රූපං ආපයි. මෙන්න මේ ಗುಣ ලදයන් සිවුරකින් සතුටු වෙනවා. දලියන් කියෝකින් හසුරීමේ ගුණ ප්‍රකාශ කරනවා අර කණි වගේ සාමාන්‍ය ගිහියෙක් විසින් අතර පූජා කරන දూరుකට වඩා පාංශකුල දూరు හොඳයි. එහෙම නැත්නම් අවුවට වෙන්නේ අතර පූජා කරන දూరుක් හොඳයි. ඉල්ලාගෙන ගන්න මේ කොන්ද දැමට අර කෝණය කියනකොට තමයි මේක මහානකමට නැත්නම් ආර්ය වංශයේට කෙනෙහිලක් වෙන්නේ. ගිහියෙක් පැත්තෙන් බලනවා නම් තියෙන දේ මුත්‍තු කරගෙන හරි ගමන්නේ එළවගෙන හරි කමන්න පාවිච්චි කරන අදිස්ථාන පූර්වක. ඊට පස්සේ බැරිනම් අපි ඉල්ලීමක් කරලා වෙනවා. මේක දෙන්නේ නැහැ, මේක නැතුව බෑ කියලා අර්ධකර කරන පටන් ගන්නවනේ. ඉතින් පස්සේ යනකොට මේ සූත්‍රය කියන එහෙම කියන බාහනම හරියන්නේ නැහැ. යහඳ දෙයක් කියන්නේ. මේක තමයි අද භාවනා ලෝකයේ තියෙන ප්‍රධානම ප්‍රශ්න. භාවනා කරන ගුරු රුත්තිමා ක්‍රමයේ තියෙන කාමක ප්‍රයෝජන සල්කලා වැඩ කරන මූලික අවශ්‍යතාවයන් වලට පහින්න පුළුවන් කෙනා තමයි භාවනා හරිය. දැන් බාහන කරන්න යන নানা ආකාර පොඩි. ඒ කොන්නේ හිමත යනකොට හිත නිතරම තෝරන ගතිය කියනවා. උඩ මට්ටම් යට මට්ටම් බලලා ඉන්නේ ඒ වෙනාට බාහන හදන්නේ. ඒක නිසා ඒ නැති ජීවරක් නැත්නම් නැති තමයි හම්බෙච්ච නැති ඇඳුමක් සම්බන්ධයෙන් අවදාපක් තමයි නොකැලපෙන නොහොබිනා ක්‍රමවල උපයන්නේ. සංඝයාංශයට මතක් කරන්නේ බුදුජානකගේ දේශනා අනුව අපි යම් කිසි යමකමක් කරගන්න පුළුවන් දායකයෙක් හම්බෙච්චා මේ දායකයට පේන්න මොකක් හරි මායමක් කරනවා ඒ තමයි කිව්වේ ඉඳලා තියෙන බව පේන්න හරි මොනවා හරි කරනකොට මේ දායකයා අහන සාමාන්‍යයෙන් අපිට මොකද්ද කරන්නේ ඉතින් අර වක්‍ර මාර්ගයේ වහින් හොරෝ වාතාවින් කියන ඒ මේ අර සිවුරකට දායකයක් වළබවා ගන්න දික්ෂුකමට ගලපෙන්නේ නැහැ. ආයකයන් ස්වභාවයෙන් කොටමැත්තෙන් දෙන එක වෙනම කතාවක්. ඒ වුණා පුළුවන් තරම් උත්සාහ කරන්න කියලා කියන තියෙන දේ පසුතියට කටයුතු කරන්න. ඒ නිසා ඒ සඳහා නොමනා ක්‍රමවලින් විචුත්තට නොගැලපෙන ක්‍රමවලින් උපයන්න ඉබයි. මේ සාමාන්‍ය ජීවිතයෙන් අපිට ජීවිතයෙන් ඉන්න කෙනෙක් කල්පනා කරන තේ තමයි නැති අහක් පිළිබඳව ඒකේ ලැබෙන ක්‍රම පිළිබඳව හීනමාවි ගත කරන චිත්තක්ෂණයක් පාස ප්‍රයෝග ඥාන වැඩිනවා කියන්නේ. නොලැබුම සත්‍යතාව. ඉතින් ප්‍රයෝග කරලා ලබන දේ ගත්තත් ඒක චිත්ත පීඩා පිළිසි. ඒ නිසා ඒ ලද යම් ජීවිතේ සාතු කියලා යම් ජීවිතේ සාතු වෙලා ඒ අතුරු ලාභයන් දෙකින් සාතු වෙන ගුණ කතා කරලා න ජීවර හේතු නැත්නම් මේ ඇඳුම් හේතු කරගෙන නොහොබිනා නොමනාක මොදි හම්බ කරන්න යනවා. කාටකාරී හේතු ගන්නලාවත් අපි කියන්නේ දරුවෝ වශයෙන් දෙමාපියන්ට හේතු ගන්නලා. මොනවාත් මේකටවත් යන්නේ නැතුව අනේසන වූ අපපතිරූප ඒසන කියන පදේ භාවිත කරන්නේ පරිේෂණ කියන පදේ සොයා යන. අනේසන කියලා කියන්නේ නොහොබිනා ක්‍රමවලින් හඳු කරනවා. ඒ වගේම අපපතිරූපයි කියලා ප්‍රතිරූපයි කියලා කියන්නේ මේ සමාන්ගේ තාත්තර ගැළපෙන. අපපතිරූපයි කියන්නේ සමාන්ගේ තාත්තර ගැළපෙන්නේ නැති ක්‍රමවලින්. අහකටපත් වෙනවා. කිව්වක් හෝ එඳුමක් වයන්පත් වෙන්නේ නැහැ. ඒ වගේම අලබ්ධාත චීවරන් නැපරිපාස. තමන් බලාපොරොත්තු වූ වර්ණේ බලාපොරොත්තු වූ මොහොතෙන් බලාපොරොත්තු වූ වෙද්දී ඒක නොලැබුණයි කියලා පශ්චාත්තාප වෙනවා. ලද්දාත් චීවරං සම්පූර්ණ විදියට Tamanට ඕනෑම මේ ආකාරයේ චීවරක් ලැබුණට ඒ ලද්දාව කියන අනදිතු අගතිතු අමුචිතු අනධ්‍යාපන්නි ආදීනව දස්සාවි පරිපූර්ණ. ඒ ලැබුණු එකක් දෙව තමයි හිතව කාට හොඳ වර්ගයක් දුවක් තමයි කියලා. හොඳ වර්ගයේ චීවරක් නම් ගන්න ලැබුණයි කියලා ඒ ලැබਿੱච්ච දේ පිළිබඳව රාගයෙන් බැඳී ගන්න මට විතර හොඳ එකක් හම්බුනේ අපි පන්ති ඉන්න අයට නෑ එනකන් අපේ අරණී අනික් කට්ටත් නෑ මගේ පිනට හම්බුනා මගේ දක්ෂකමට හම්බුනායි කියලා ඒ හම්බෙච්ච දේ පිළිබඳව අන්නාවලින් දුක්වලින් මානලින් බැඳී ගන්නෙත් නෑ ඒ වගේම ඒකට බැහැගන්නේ නෑ මේ ජීවිත නැතුව මට බෑ මට අනිකව හම්බෙලා නෑ මේකම මට එන්න ඕනේ කියලා එකත් එක ලොකු බැඳී ගන්නක් ඇති වෙනවා ආදීනව දස්සාවේ ආධිනව දස්සාවේ කියලා කියන්නේ සරුවචනාංශයේ සඳහන් කරන භික්ෂුන් වහන්සේ නම අනුගේ යකෙන කෙනෙක් එතුමා භික්ෂුවෝ භික්ෂුණිය කියන්නේ ඒ කවුරු නමුත් මේ ලායිකෝ විසින් දුකේ හඳ කරලාගෙන මේ දුරක් ඇඳගෙන උරාග නිශ්චිත හඳු වලින් ගත කරනවා ද්වේෂ නිශ්චිත හඳු වලින් ගත කරනවා මෝහ නිශ්චිත හඳු වලින් ගත කරනවා අග්ගිකන්දෝගම සූත්‍රයේ දරුවතන සඳහන් කරනවා සංඝයාගේ මේ දැලයක් ගිනි ගන්න දැන් අතර කරලා මහණෙනි නම් කිසි කෙනෙක් මේ දායකයන් වෙනුවෙන් සපෙන්නන කිව්වක් ඇඳගෙන ඒ මිනිස්යා රාගයේ වදින පිණිස, ද්වේෂයේ වැඩිම පිණිස, මොහේ වැඩිම පිණිස කටයුතු කරනවා නම් අන්නේ මිනිස්යා ගැන මම අහන්නේ උඹලගේ මෙහෙමයි යම් කිසි කෙනෙකුට වාම හොඳ අසී කල්ුණ නැත්නම් ඇඳුමක් ඇඳගෙන වටිනා ස්වභාවක පෙනී හිටින එකට කමක නැත්නම් ඔය බින්න කවුල නැත්නම්. පිච්චිලා නැත්නම් දවසනක් කියනවා ස්වාමීන් වහන්සේ පුත්‍රකෝ වටිනා ඉස්සර සින්දු අතිසරුවක් අඳගෙන ඉන්න කෙනෙකුට මේ බින්න කවුල මැරෙන්න කවුරුත් නැහැ. නමුත් මානි මම එකක් කියන්නම්. යම් කිසි විදිහට ඒ විදිහට ලැබਿੱච්ච දියුරකින් රාග වේදමෝ මැකීම් වේද කියලා මේ පොරවාගත්ත දියුරේ රාග දෝෂමෝ වැඩි වීම පිණිස කටයුතු කරනවා නම් මම කියන ගින්නට අවුලා මැරෙන එක සපයි කියලා. ඒ මොකද ගින්නට අවුලා මැරුණොත් මහණි එක ජීවිතයක් ඉච්චෙන්නේ මෙවැනි සිවුරක් අඳගෙන රාග දෝෂ මොහ නීතික ගතකෝ සංසාරික කොච්චර කල් ඉච්චෙන්නේ කියලා. නිසා එහෙම කෙනෙකුට මේ ගින්නට පිටලා මැරෙන්න කොහොමදයි? ඊ වාගේ ආධිනව පටන්. අපි මේ අඳුම නිසා අහංත රාග ද්වේෂ රෝණ අභිමානෝ අනුන්ත රාග කාමකෝප ඇති කරන විදිහ ඇඳුමක් ඇඳගෙන හැදිරෙනවා නම් මේ සෑම දෙයකින්ම ඇති වෙන මේ කර්මජාව නැත්නම් මේ චේතනා අපි නොදන්නා තරම් රැවටිලි කරනවා සංසාර කීයක් අපි අමාරු වෙනවා ඒ නිසා අපිට ගැළපෙන ලක්ෂණ අපිටම ඕනෑ විදිහ ඇඳුමක් හම්බුනොත් අපි ආදීනව දැනගන්න ඕන මේකෙන් මට තණ්හාමාන පිට වැඩුණොත් මට රාග දෝෂම වැඩුණොත් එහෙම නැත්නම් අසුබ දෝෂෙකට රාග දෝෂම වැඩෙනවනේ ඒකෙන් ඇති වෙන්නේ කිසිම ලාභයක් නැති සුද්ධ පාඩුවක්. නැත්නම් අලාභේ පාඩුව දෙකක් තියෙනවා. මෙන්න මේකට ආදීනව ගලකන් ඉගෙන ගන්න එක තමයි ඔය එක පැත්තකින් ආදිවාසී කියලා තමයි අඳින ඇඳුමේ ඉති සමාජශීලීව ගත කරන අවශ්‍යයි. ඒ අවශ්‍ය කරන දේ කවුරු ගන්න එපා. තමන්ට රාග කාමකෝ පෞෂ ගන්නත් එපා. අනුන් කාමකෝ පෞෂන්දයක් ඇති කරන්න. ඒ ගුරු මේ කොට ඒ ස්වාමීන් වහන්සේ ගරු ස්වාමීන් වහන්සේ අනුකාරියාට පස්සේ අවස්ථානක භාවනාවක් කරනවා. ඒ භාවනාවක් කරන වෙලාවේදී මොන මාර්ගයේ තමයි භාවනාව. සංවිධායක වෙලා කියන ඉතින් අන්තිමට කියලා කියනවා ඕන කරත්ත කරලා අපේ ගෙදරට දාන්න බලන්න. ඒ ඒ රටවල් වල දාන්න කියන්නේ ඉතින් කෑම වේලකට යනවා කියන එක තමයි. කාර්යප්‍රවාහක දාන්නේ නැහැ. ඉතින් කොහොම හරි මේ ස්වාමීන් වහන්සේ යන්නෙම නැහැ. ඉතින් ඒක වල නම් මේ මොන ගැන කතා කරලා නිල. මිනිවරලා ආනාවේ ආනිවරලා බණිවරලා බණ කියනවල වාඩි වෙන්නේ කියලා අම්මලා තාත්තලා දින කරුණාන්ට ඒක නෑ අවශ්‍ය නෑ කියලා දෙමාපියන් දින කරුණාන්ට තමක් නෑ ඉතින් ඒක අපේ චාරිත්‍රය තමයි කරුණාන්ට ඉස්සෙල්ලා අවුලෙම නෑ ඉතින් තුනකට වැඩක් කරලා පස්සේ කොහොමද වැඩිදී ගෙනුනේ ඕනේ කියලා ගන්නකොට ඒකට නෝලු මාම කුංචි කාලේ මගේ තාත්තා මාව දූෂණය කරා ඉතින් එහෙම කෙනෙකුට බලන්න පින් දෙන්න ඕනේ කියලා ඕක කරේ කියලා ඒ කියලා ඒ ස්වාමීන් වහන්සේ ගුරු මෙති බණු කියනවා. ඊට පස්සේ හරි අපහසුතාවක් ගන්නවලු මේ මේ මොනනාතරව හේතු ගන්නද කණක් කිව්වා කණක් කිව්වා අපි සාමාන්‍යයෙන් මහදායන්ට නාදී වැඩි කියන්නේ කිව්වොත් නෑ ඕනේ නෑ කියලා. ඒක හයිද කිව්වලු ඒ කාන්තාවට උඹලා කෙල්ලෝ උඹලා ගෑනු දරුවෝ උඹලා මේ අඳින ඇඳුම් නිසා මිනිස්සුන්ට කාමකෝප මේ වුණාට පස්සේ අමාරු වැටුණාට පස්සේ දැන් පේනවනේ කියන එක දැනගන්න බැහැ. ඒ නිසා ඒව දැනගන්න ඕන නේද වෙන්නේ ඉතර වෙලා. අන්න කාමකෝපයත් මුරුමිදී පාර්ශ්වයේ දැඳි විවිහාවෙන් ඇඳුමක් අඳින්න. ඒක වුණා නම් මේක වෙන්නේ නැහැ මේක. ඉතින් සෑහෙන කර්මකන්දලා තියෙනවා මේව වුණාට පස්සේ විශාල දුක් පීඩා ඇති කරන. ඒ වගේම ජීවිතේ විශාල කැලැල්ල ඇති නිසා අපි මේ වෙලාවේදී නම් ඒක ඉතර දෙයක් නෙවෙයි. ඉතින් අපි පාණිවල එකට යනකොට පාටිකට යනකොට ඒක බොහොම ලස්සනට ජයට අඳිනවා. ඒකේ අවධානයේ ලක්ෂණ පැත්තට ඒක දෝෂයක් නෑ. මල පණින තැන කියවන්නේ කාමයට එවිෂන් තැන කියන්නේ. ඒක කියලා ඒ ස්වාමීන් වහන්සේ රාජ්‍ය බාරගත්තා. මේ කාන්තාව කියලා කියන ස්වාමීන් වහන්සේ වාසිකේ කතාවත් මේ අනිකාගෙන මිනිස්සුන්ට එන්නේ අනුන්ද මම ඇවිත් යනවා කියන කතාවක් නෑ. ඔක්කොමලා ඉන්නේ තරම් බොහෝම සෑහළු සරල ජීවිතවල ඇඳුම් වල කිසිම කාර්යයක් නැහැ. ඒක මට කියන්න තියෙන්නේ මට හැඟීමක්වත් එන කාලේ ඉඳ ඉස්සෙල්ලා මට මේ අපරාධ කියලා. නිසා මගේ දර්ශනීය නෙවෙයි මේක සිද්ධුනේ මගේ වැරද්දක් නෙවෙයි. ඉතින් මම මේක මතක කරලා දෙන්නම්. අපි ජීවත් වෙනවා අපි වල බලා ගන්න ඕනේ අපේ වස්තුදීන් කතාවෙන් මම කියන්නේ කවුද කියලා තේරෙනවා. ඒක ඇඳුමේ ඒ වගේම යම් කිසි දෙයක් නියෝජනය. අනේ නියෝජනය වෙනකොට ආර්යවංශ ප්‍රතිපදාවේ සහ කළා තියෙන ලදයන් නැඳුනි. අතු පේනවා ලදයන් නැඳුන කියන සතුටු වීමේ ගුණ ප්‍රකාශ කරනවා. නොලැබිච්ච අනුමක් පිළිබඳව පශ්චාත්තාප වෙන්නේ නැහැ. ලද හොඳ අනුමක් හම්බුනා නම් හිතුව බැරි පැතුව බැරි. කවදාකවත් ඒක ආවට ගියාට පාවිච්චි කරන්නකම් ආදීනව දැනගෙන. මේකෙන් තව කෙනෙකුට කාමකෝප ඇති වෙන්න පුළුවන්, ද්වේෂ ඇති වෙන්න පුළුවන් කියන එක දැනගෙන අපි හිතනවා මේ වෙලාවේකට ගමන පස්සේ කියලා ඒක එන දවසේ කරන කලතපව නීමිය වීදී විදින කරක වේ වැඩි වැඩි වේ ගිහිසේ කියලා හිතා ගන්න බැහැ. ඒකත් අපිට හොදලා සූද්ධ කරන්න බැරි වුණා. ඒක නිසා අපේ දරුවන්ට අපි උගන්වන්න ඕනේ. එහෙම ගිනි අවුස්සලා ගිනින් අන්දාට ලිබොන් කරනවට වැඩිය හොඳයි. ගිනි නොකවුස්සන. මොකද මේ ඇඳුම දෙන්නේ නිලි වහ ගන්නවා. සීත වාත උණුසුම් නැති කර ගන්නයි. මේ මේ දරුවන්ගේ මధుරවන්ගේ කියන පීඩාව ලක්කන්නයි මිස වෙන දෙයකට නෙවෙයි. ඉතින් මේක මම අහක පිට කරන මගේ බණ නොකැලපෙනවා වෙන්න ඇති මේ පොළ කරකට. මොකද ඒ හැටි හැදිලා තියෙන પરම්පරා ගානක්ම මේ ඇඳුම කියන්නේ ප්‍රදර්ශනයක් තමයි. ඉතින් ඒ නිසා මේ කාම අපරාධ බහුව වෙලා. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ කොච්චර කාම බහුල ලෝකෙක ජීවත් වුණත් මහන්ගේ ඇඳුම සම්බන්ධයි වික්ෂුවක් නම් සූර සම්බන්ධයි කටයුතු කරනම ඒකෙන් කාට වුණත් පණිවිඩයක් දෙනවා ඒ නිසා ආදීනව දස්සාවි ඒකේ ආදීනව කියලා කියන්නේ වෙන්න පුළුවන් වැරදි ගැන හොඳ හැඟීමකින් කටයුතු කරනවා නම් නිස්සරණ පණියෝ හරි දුන්නේ කියලා කියනවා මම මේක අඳුම අඳින්නේ රාග දෝෂ හෝ දුරු කිරීමේ අදහස සංස්කාර දුක් දුරු කිරීමේ අදහසින් මිස අන්තිම රාග ද්වේෂ මොහ තණ්හා මාන දිත්‍ය ඇති කරන්නේ නෙවෙයි කියලා නිස්සරණ අදහසෙන්. ගැළවීමේ අදහසෙන් කර්ම වර්ගයට අහු වෙන අදහස නෙවෙයි කෙලෙස් වර්ගයට අහු වෙන අදහස නෙවෙයි විපාක වර්ගයට අහු වෙන අදහස නෙවෙයි කර්ම වර්ග කෙලෙස් වර්ග විපාක වර්ග වලින් ගැළවෙන අදහස මම පාවිච්චි කරන්නේ කියලා නිතරම තමන්ගේ ඇඳුම ගැන ආදීනව කලකන ගතිය විකටම තියෙනවා. සායද බණ ඉතරීතර දේව සම්තුත්‍යාස මේව අත්ත්ුක්කම් තේටි නොකරන්නම් දෙකේ. සෝහි පස්ස දක්ඛෝ අනලසෝ සම්පජානෝ කතිස්සතෝ අයං උච්චති වික්ඛවේ වික්ඛූ පෝරාණී අග්ගඤ්ඤී අරිවන්තේ හිතෝ. මේක තමයි බොහොම කැමති. මොකද්ද? යම් කිසි දෙයක් අදිස්ථාන කරනවා නම් ලැබියම නැති සතුටු ලැබියම නැති මම ಗುಣ ප්‍රකාශ කරනවා ලැබියම සතුටු වෙනවා. ඒ වගේම කවදාකවත් නෑ මේ අදින කාටවත් නැති වෙච්ච කෙලෙසක් ඇති කරන්න දෙන්නේ නැහැ දියුරු මට හොඳ දියුරක් හොඳ දුරක් නැතුව ලැබෙන්නේ නැහැ කියන එක පෞද්ගලික මට්ටමක් තමයි මේ සම්බන්ධයෙන් මතක් කරන යම් කෙනෙක් එන්නේ දැඩි අදිස්ථානයකට ඇවිල්ලා පුළුවන් කාලෙක අදිස්ථානයේ බණ අහපු දවසේ ඉඳලා නැත්නම් බණ තේරුම් ගත්ත දවසේ ඉඳලා ආර්යයන්ගේ ප්‍රතිවල බහපු දවසේම කෙරුවට පුළුවන් පරිස්සම් වෙන්න ඕනේ එහෙම නොකරන අය දැකලා පහත් කළා හලකනවා තමන් ආදී වංශයේ ඉන්න මම බොහෝම ඡාන්නත ප්‍රයෝජනෙන් හොරලා ඇඳුම් අඳින කෙනෙක් කියලා මුදේට ආකාරයෙන් ඇඳුම් වස්තුවලට පියකන කෙනෙක් දැකලා එයා පහක් කළා කරගන්න බෑ. මේක තමයි අමාරු. අපිට පුළුවන් අපි කෙරේ යම් ප්‍රමාණයකට මධ්‍යස්ත වෙලා ඇඳුමක් පිළිබඳව මධ්‍යස්තව ගත කරන බෞද්ධ ලිපි තියෙන ඕන කෙනෙකුට ගන්න පුළුවන්. ඒක සම්බන්ධ නම් මානවයිති වාස්තුව. අන්නේම ගන්න කෙනාට අනිවාර්යයෙන්ම එන හැඟීමක් තමයි ඒ මොස්තර ඇඳුම් අඳින කෙනා ලක්ෂණ තාත්තල කලකන්නේ. මෙතනින් තමයි කෙලෙස් ආගන්නේ. ඒක නරුවචනන්දේ අර විදිහට හරියට ප්‍රයෝජනෙ කරකලා ඇඳුම පාවිච්චි කිරීම ගැන කතා කරලා එයාගේ මත්තේ ඇතුළත වංචනිකව එහෙම නැත්නම් අනුසේ වශයෙන් කෙලෙස් පහළම වීපේ කතා කරලා තිනවා මේවා අත්ත්ුක්කං චේතනෝ පරමම්බේ මම නම් එහෙමයි කටයුතු කරන්නේ මම නම් පරිසර දූෂණය කරන්නේ මම නම් චිත්ත දූෂණය කරගන්නේ මම නම් ලැබයන් දෙකෙන් සතුට වෙනවා කියලා ඒ මාති ඒ ගුණයේ ඒ ප්‍රතිපදාවෙන් තමයි මුස්කල කරගන්නකෝ ඒ ගුණය දන්නේ නැති තාම රකින්න නැති තාම මෝස්තරයට කරන කෙනෙක් දැකලා පහත් කරලා කලකන්නේ නැති වෙන්න නම් භාවනා පිළිබඳ දැනුම තියෙනවා කියලා මම පැහැදිලිව කතා කරනවා මොන යම් කිසි ගුණයක පිළිතුරු ගමන් ඒ ගුණය මත ඉගෙන තමන්ගේ සක්කායදිට්ඨිය වැඩෙන ගතිය එහෙම නැත්නම් තෘෂ්ණාව මාන දික්ටි වැඩෙන ගතිය ස්වභාවය. එතන අර ගුණයක් ඇති කරගත්තට ඒ ගුණයක තිබවත් අනුමිතිකට කැපෙන්නේ නැතුව අනුපාත කරන්නේ නැතුව කරනවා කියලා කියන්නේ මේ ආර්යවංශ ප්‍රතිපදාවේ මදේ හරිය ගොබේ හරිය ගැඹුර කියලා මතක් තියෙනවා. දේව අත්ත්ුක්කංසේති නෝ පරම්බම්මේති සෝහිපක්ක ධක්කෝ අනලසෝ සංකජානෝ පතික්ක මෙන්න මේ ගුණය නැවත මුලින් ඉඳලම කියනවා මේක හිතට කාරදිනවා ලදයන් ඇඳුමකින් සත් ලදයන් ඇඳුමකින් සතුටේ මේ ගුණ ප්‍රකාශ කරයි ඒ වගේම නොලද යම් ප්‍රියමනාප ඇඳුමක් වේ නම් ඒකන පශ්චාත්තාප වෙන්නේ ලැබුණා වූ යම් ප්‍රියමනාප කලපන ඇඳුමක් ලැබුණා නම් ඒක පාවිච්චි කරන්නේ ආදීනව දැන. මෙන්න මේ ආකාර ගුණයක් පිළිතුරු දිනා මෙවැනි ගුණ නැති කෙනෙක් පහක් කරලා හලකන්න ඕ. මෙවැනි ගුණයක් මට කියන මං ආර්යවංශ ප්‍රතිපදාව කරනවා කියලා තමන්ම සත්කරණ කරනවා කරන තැන. ඒකත් නොකරනම් මේක විශාල දක්ෂකමක්. සෝරිපත් පත්ත දක්කෝ යම් කෙනෙක් මේලා දක්ෂනා. අනලසෝ නිතරම පරිසංයම තමන් ඡාන අඳුමක් අඳින්න ගන්න තීන්දුවක් පාස අල්ලුගිට මනස මොස්තර කාර්යයක් නම් අපි පාස්කර කරගන්න. එහෙ නැත්නම් මම උසස්කල කරගන්න ඕන. මෙන්න මේකෙදී අනලස් වෙන්නේ කියලා කියන්නේ ක්‍රියාව කරනකොටත් එකයි ඒ ක්‍රියාව නිසා තමයි හිතේ සංහාවක්, දෘෂ්ටියක්, මානයක් පහළ වෙනවනේ අන්න ඒකට වහා එළඹ ඉඳලා දැන් මම මේ නම්බුකාරයක් ඇති කරන් තියෙන බුදුහාමුදුරන්ගේ කාර්යයන්නේ මම විතරයි මාත්‍රි උපස්ථාපක කරනවා මම විතරයි ආදිවාස කරන්නේ මම විතරයි අනිත් කට්ටිය දන්නේ ඒ ඇත්තෝ පහ ඒ ඇත්තෝ කෙලෙස් නැහිතයි කියලා හිත නැගිටිනකොට හිත මාන්නේ නැගිටිනකොට අනලස්සයි අනලස්සයි කම්මැලි නැතුව වහම අල්ලගන්න ওই කප්ප දක්වන්නේ සංකජාන හොඳ විමසුම් දෝනකින් බලාගෙන ඉන්න ඕනේ මම එක පියවරකින් උඩට ගියාට අඳුර මාර්ගයෙන් ඇති වෙන පුළුවන් කෙලෙස් රාශියක් ඇති නොවන ආකාරයට ගියාට ඒක තාම නොකරන කෙනා විශේෂයි තාත්පත කරගන්නවා මේ පිළිබඳව හොඳ විමසුම් නොකින් ගත කරනවා ඔය කප්පදාකෝ සංකජාන සංකජානි කියලා කියන්නේ මන විමසුම් නොවන අතිශත මනාපක පිහිටි සත්‍යයක් අවශ්‍යයි ඒකයි මම කියන්නේ සත්‍ය කියන වචන තමයි මම මේ භාවනා කියන කතාව ඒ සතියකින් තොරව මේ වැඩේ කරන්න පටන් අරගත්තොත් අපි ඒ කාර්යතරම් අනිත් කරා. ඉතින් මම දැක්කේ මේ වගේ වැඩක් කරන්න එක්කෙනෙක් නෙවෙයි කණ්ඩායමක් එකතු වෙනවා. මේ කාලස්යෙන් කාලස්කාම් එකතු වෙලා ඒගොල්ලෝ පුළුවන් තරම් කැලේ තියෙන ගහක් පොලයක් අරගෙන ඒකෙන් වෙස් පිටක් කපා ගන්න තැන්දක් කපා ගන්න හැටි කැලේ ඇතුලේ ගිහිල්ලා කුඩාරමක් ගන්න ඒකේ නිදි මොළ වාගෙන ජීවත් වෙන හැටි පුරුදු වෙන්න වගේ ඉතාමත්ම දේශයට ගැළපෙන සංස්කෘතියට ගැළපෙන මේ මේ දේවල් අපි කරනවා කියලා කණ්ඩායමකට කියලා කරුවොත් ඒ ගොල්ල ඇතුලේ මේ ගැම්මක් ඇති වෙනවා. මොනගේ වැඩ කරන ගැම්මක් ඇති වෙනවා. නමුත් ආද කාලේ හරියම. මොකද ඔක්කොමලා මේ හැල්ල කරන්නේ ඒ කියන්නේ පොඩිම කියනවා ජාත්‍යන්තර මොස්තර කොම්පැනි වල තමයි අපි කඳුරා. ඉතින් ලැන්ඩ් එකෙන් වැඩ කරන ඕවර්ටයිම් එකත් වැඩ කරන සත්‍යන්තෙත් වැඩ කරන මොකද කරන්නේ? අරමුණු දෙන්නලා ඉස්සු ෂෝකේස් එකේ තියෙන මොකක් හරි එකක් දුන්නා නම් ඒක පසන් වෙයි කියලා ඒගොල්ලෝ කිව්වට පස්සේ ඕක අපි. මොකද අඳුමාදින්නේ දීවාගන්නේ අඳුමාදින්නේ මේ සීත උෂ්ණ වහගන්නේ අඳුමාදින්නේ මේ අලුගුවන්ගෙන් පක්කායන්ගෙන් කොමුසංගෙන් මඳුමංගෙන් වෙන පිටාවලාගෙන කියන මතක. ඒ තරමටම අපි ආර්ථික විද්‍යාව උසස් ඥාන අපිට දුන්නාට ආර්ථික විද්‍යාව, රසායන විද්‍යාව උසස් ඥාන දුන්නාට අපිට දුන්නා. මේ ආලෝක ප්‍රතිපදාව වෙන්නේ කරන මොන මතක නැති වෙන්නේ නෑ. ඉතින් මතක නැති වෙච්ච ඇත්ත පහක් කළ වලකට. මේ මුල මතක නැතුව මම ගත කරන මම ගැන උසස් කළ කරපන්න. මෙන්න මේක සතිය අවශ්‍යයි. එතන සතියේ තියෙන මේ ගුණය සතිය කියන එක මම තමයි ආමණ්ඩනවා ඇති කියලා. නමුත් මම මේ වෙලාවේ අවස්ථාවක් ගන්නවා සතිය හඳුන්වා දෙන්නේ. සතිය කියලා කියන්නේ එළඹ සිටි සිහිය ඉතින් ඉංග්‍රීසියෙන් මේගොල්ලෝ කියන්නේ හිතන්න අතන වචන ටිකක් පාරෙන් කියනවා මේ සතිය කියන වචන. සොයිස්කස් කරන්නේ. කිසිම දෙයක් තේරුම් බේරුම්කින් තොරව හුදු දැනීම පමණයි. මේ ආදිවාසී ඉන්න මම උසස් කරන්න යන්නේ නැහැ. ආදිවාසී දන්නේ නැති අහලත් වෙන්නේ තාම වෝක් කරගෙන එක්ක පහක් කරන්නේ නැහැ. දැනන කියනවා එක්ක වෝක් කරනවා මොකද කරන්නේ? නමුත් ඒක සාරාතිකමකට. හොඳ ඔය අනක් එකක් තියෙනවා දැනුවත් තියෙනවා සොයිස්කස්. කිසිම තේරුමක් දෙන්නේ නැහැ. ඒ නැත්නම් අන්ඇසින් කියලා කියන කවදාකවත් ඒකේ මාන්නකාරකම කොල්ලට ගන්න. කොච්චර දැනුවත් තේරෙනවද කියලා බලන්න කොච්චර අවධානයක් තියෙනවද කියලා බලන්න බුදුහාමුදුරු කියන බව ඇත්ත. බුදුහාමුදුරු මේ අපිට අනුකම්පාවෙන් පොදුපත් කරලා තියෙන බව ඇත්ත. නමුත් ඒක ජීවිතයට ලං කරගන්න දවසින් දවස දවසින් දවස දිනු කරගන්න අපි නිතරම එළඹ සිටියකින් ගත කරනවා නම් ඒ ගත කරන කිසිම චිත්තක්ෂණයක බලන්න මේ අසහනය එල්ල කරක් තියෙනවද? අරපිට දූෂණය වෙන කරක් තියෙනවද? චිත්ත දූෂණයක් වෙන කරක් තියෙනවද? ඊර්ෂ්‍යාවක් ඇති වෙන කරක් තියෙනවද? මසුරුකමක් ඇති වෙන කරක් තියෙනවද? අද එක හැරේට මේ වගේ ගැඹුරකට කණින් බෑ. මොකද ශක්ති ප්‍රමාණය ලාභයන් දෙකෙන් හසු වෙන්න මේ ඇඳුම සම්බන්ධ කරගත්තොත් කවදා හරි මේකෙන් දකින්න හම්බුනොත් කානුසස් සත්‍ය අවස්ථමේ කානුසස් ජීවත් ගැනීම ඥානයක් ඇති සරල ජීවිත සරල ඇඳුමකින් ගත කරන මිනිස්සු අනේ එකාට තේරෙයි යන්නේ මිනිස්සු මේ පිළිමෙන් කරන්නේ. එහෙම නැත්නම් අපි හිතන්නේ යාමේ අපි ජීවිත ගත කරන කෙනේ ජීවිතේ රස හඳුනන නැති කෙනේ කොච්චර කාලෙද නම් අපි දැනී කරන්නේ නැති කියලා අපි හිතන්නේ. හොඳට බලන්න මේ ජීවිතයේ මේ දුක් කොතනක හරි ඊරවරු කියනවා. ලෝක ඉතිහාසය වෙනස් කරන කවුරු හරි කියන්නේ සෑම කෙනෙක්ම දැනුම දැන මේ සම්භවයේ ඉන්නේ. සම්භවයේ වෙනස් කරන දෙයක්. උඩ මනින්න ගියා නම් කනක ධර්මයට බිඳන්න පස්සට නෑ. හොඳට කියලා බැලුවොත් ඊට කල්ත හොඳට කියලා බැලුවොත් යන යන ලෝකයේ විශිෂ්ට තත්ත්වයේ හැම කෙනෙක් ළඟම උසස් ගුණ උසස් හැකියාවක් තිබුණට පුළුවන් තරම් මේ පොළොවට ගහපු ජීවිත ගන්න. මම හිතන්නේ නෑ බව සරුවත්නාන්සේ විසින් මේක ලස්සනට පෙන්වපු දෙයක්. පින්වයි ධර්මයේ බලන් කියලා. බණ අපිට අවුරුදු 2553 ඉන්න වෙනකොට මාස පහකුත් දවස් තුනක් අතරලා. ආනි ගෙද ගන්නලා, අන ගන්නලා මේ බණ කියන්නේ. උන්වහන්සේ ගත කරපු අවුරුදු 45යි කොච්චර අනලස්සුනාද කියනවා කොච්චර සම්ප්‍රදානකාරී වුණාද කොච්චර සත්‍යමත් වුණාද කියනවා මේක බන්නේ කියලා කියනවා මාස ගන්න බුදුහාමර පිටසක්ෙන් නෙමෙයි කරක් අක්කයි. දැන් සම්පූර්ණ ඒ බන්නේ මතකට විරුද්ධ අනාත්ම ධර්මය දේශනා කරනවා කරද්දකම කිසිම කෙනෙක් කරක් අක්කයි. පිළිවාදයක් වන්දන වෙලා, කිව්වක් වන්දන වෙලා මොනම තැනක කාටව කොහොමද? ඒ නිසා අපිට දෙන්න කියන දෑවැද්ද දෙන්න කියන දැනුම උරුමේ තමයි අපිට ඇතුළු කර නැත්තන්ට ඒ නැතිනම් සතුටින් අපි ජීවත් වෙන්න ඕන සතුටේ ඇන්නේ නෙවෙයි. සතුට කියන්නේ සාන්තය. සතුට කියන්නේ ඒ ලදයන් දෙකකින් වෙන සතුට. ඒක නිසා එක්කදීතර ජීවර සතුටිය. මේක නැති කෙනාට කියන්නේ අත්‍රික්තතාවය. මොන දේ ලැබුණත් මම මේ කියන දේ දුන්නා මේකව කියලා. ඉතින් ඒක පිළිබඳව බුදුන් වහන්සේ ලක්ෂණ කතාවක් කිව්වා. ඒත් වගේ විකීර්ණ කරන්න ගියාට පස්සේ ඒ මහමිනාගේ වතුපත්තාන දේශනා කරලා කියනවා මේ ගත යා කන්ඩිෂන් කරන්න ඕන නම් වටේට අපි යාටයි ආග්‍රහ ගන්නවා මේ හිත යා කන්ඩිෂන් කරන්න ඕන ප්‍රතිපදාවක්. එතකොට ඉබේම යා කන්ඩිෂන් ඒක බොහොම සීතල ආක ළඟට අනික පතරක්. ඉතින් බණහන් වලදී ප්‍රකාශ කරන කෙනෙක් ප්‍රකාශ කරන කෙනෙක් බුද්ධිය. කතා කළ කියලා දෙනවා ස්වාමීන් වහන්සේ ඔය ඔෆිස් එකක් තියාගන්න දැන් ගෙදරක් තියාගන්න දැන් අනු බඩ දෙවිල්ල නම් විතරයි. ආත්මදු. ඉතින් ආයතන මේක වැඩිලා මොකද කියන්නේ සාමාන්‍යයෙන් දැන් මධ්‍යම පහත් මධ්‍යම පන්තියේ ඉන්නේ ක්ලාස් ගමේ කොල්ලේ. යන ගමන් කාර්කේ මහත්කත්කේ යුද්ධක කතා කරනකොට බලන්න මොන මාත්‍ය අපේ පැත්තෙන් බලන ඇමරිකාව කියන්නේ ගුරු පැත්තෙන් බලනකොට විවිධ රෝගයට උදකින් එකක් වස්තුවක් අතර ගමන් සියල්ල ලැබෙන ඉතින් මම කියනවා නව ලෝකේ පළවෙනි ලෝකේ පළවෙනි රට. ආධිකයාගේ මුදල අපටත් උපදෙස්. ගුරුමයාගෙන් මුදල් තමයි. අපේ මේ සීතාන් ගුරුමයාට හම් වෙනවා නම් දිවි ලෝකේ වගේ. කියන්නේ දිවි ලෝකෙත් බඩේ දැවෙන්නේ කියනවා. අර කයිවත් අර දිහා බලලා අනන්ද ස්වාමීන් වහන්සේ විස්තර කතා කරනකොට ඔය එක්කනයි කතා කරේ සියල්ලට මොකද? මටත් කියනවා. එක්ක කොතන කායක කල්පනා නමු මේක තමයි බුදුහාමුදුරුවෝ ප්‍රේත ලෝකේ කියන පිපාක ලෝකේ. කොච්චර කෑවත් වැඩිදී මහා දරුවක් ගන්න. අන්තිම සාවධනකට එක වේලෙක ඔය ආදේ විනාශ කරන ප්‍රමාණය ඔයගොල්ලෝ දන්නවා. ඒක කෑම වේලක් කාලා විසු කරන ප්ලාස්ටික් ප්‍රමාණය. ඒක කෑම වේලක් කාලා විසු කරන කඩදාසි ප්‍රමාණය ගත්තොත් දුනුකුඩ පුරවන දෙන්නේ කෑම කාලා. අල්සාත ඉවර වෙන්නේ නැති නාස්තික ක්‍රියාකාරක ගත කරනවා. රැකගන්න අපි කරන්නත් වෙන දෙයක් ඔක්කොම සම්බන්ධ කාල ජීවත් වෙන සංස්කාර. ඒ කියනවා විශ්වාස ලෝක. මේ ප්‍රේත ලෝක අපි යන්නේ නෑ මෙහින් යහන ප්‍රේත ලෝක බලන්න. ඇමරිකාවේ ගමන් කරලා. එන්න ගහත ගෝම් පිටින්. ගන්ධම දෙයක් නෑ කිසිම එකකගේ කිසිම ආධ්‍යාත්මයක් නෑ. ජීවත් වෙන්නේ කන්න. ඇඳුමට. නානාකාර මොහොත කවුදෝ හදපු අ න්‍යාය පැත්තකට වැඩ හදුරු න්‍යාය දන්නේ නැහැ අනුන්‍ය දන්නේ. දැන් අපිට බුදුහාමුදුරු උගන්ලා තියෙන දේ. ඉඳලා ඡාම් වෙයලා. ඡාම් වෙලා ඡාම් නැද්දත්ෝ පිළිබඳ දොස් කියන්නත් වෙනවා. තමන් මුසුච්චල කරකන්න තමයි මේ ගැන නිතරම සතුටුමත් වෙන්න. ඒකවල සංඥාට කොහොමද කියලා තියෙන්නේ? මේ විදිහට කියනවා මේ ගයිඩ් දෙන්නන්නේ ඒ පැවිදි වෙනකොට ඊට බාරම ගිහිල්ලා දුරු අපිට දීලා. දුක හඳු අපිට දීලා ඒ බුදු ආනන්දු බුදු ආනන්ද ගැන තාම කියන ඒ පැවිදි අපි කියන්නේ අපේක්ෂකයි. ඒ අපේක්ෂක කඳු බලාපෑමක්. ඒ ආනන්දන් කියනවා සබ්බ දුක්ඛ නිවරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඉමං කාසාවං ගයිත්වා පබ්බාගේ සම්බන්ධය අනුකම්පා. මේ ස්වාමීන් වහන්සේ මේ දුක් සංසාර දුක්ඛයන් කරලා සබ්බ දුක්ඛ නිවරණ නිබ්බාන සත්‍ය කරණත්තාය නිවන අවබෝධ කිරීම සඳහා ඔය සිවුර මත පළඳවලා මට පැවිදි දෙන දේවා දක්වන රූපක්. එතකොට යාඳුරු සිවුරු පැටියකට ගන්නවා හරි. කට ගන්න ගමන් කියනවා සිවුරු පරිභෝග කරනකොට කියන ගාථාව කියලා. අඥාන්කාරයෝනිසෝ ජීවනම් පරිදේවාමිනේ කියලා ඒ ඒ අත්ක කියන්න පටන් ගන්නවා මම සිහින්ම මේ යුක්තෝ සිවුරු පාවිච්චි කරනවා මේ සිවුරු මම පාවිච්චි කරන කවදාකවත් මේ අනුර කෙලෙස් ආන්කෝ පුදු ගන්න නෙවෙයි මේ විලිවතා ගන්නයි භ්‍රමචර්ය රකින්නයි නැතිනම් දුරුදුනක් කරන්නයි. අන්නේ ප්‍රයෝජනෙන් වලකලයි මම දියුණු භාවිත කරන්න කියලා. ඒ විගුරුපතිය ඇට ගහන වෙලාවේදී විවුරකට දාගන්න වෙලාවේදී මේ කටපාඩම් දෙන්නා වාගේ කියන එක විවුරක් නැමෙන හැම වෙලාවෙදීම මතක් කරන්නේ කියලා ගරුවතුනාත් අපට දෙන්නවා. කොයි වෙලාවක විවුරක් කරලා විවුරක් අඳිනකොට සිවුරේ ප්‍රයෝජනෙ මතක් තියාගන්න මේක කවදාකවත් කාමකෝප ඇති කරන්න නෙවෙයි විලි වහ ගන්න. නැතිමතු වෝතුරු නැති කරන්නයි. කීපකෝප වාසු නැති කරගන්නයි කියන එක කීපක් කරගියාම නිබ්බදෝම මොකක්ද කරන්නේ. ඊට පස්සේ කියනවා මෙහෙම කතාවක්. මේ අදින දිවෙස් තියෙන්නේ පතජාපෝ තේජෝ වායෝ කියන හතරමා භූතය. මේක වලගෙන මටත් තියෙන්නේ හතරමා භූතේ පමණයි. ඒක නිසා මේ දිවෙස් ආත්මයක් මගේ ජීවිතේ කීයක් නැහැ. මේක වලගෙන මගේ එහෙම ජීවියක් ආත්මයක් නැහැ. මේ ධාතු කොටස කියලා ධාතු කොටසක් එකතු වෙනවා. මිස උලංකාරණ ආඩම්බරකම් පෙන්වන දෙයක් නෙවෙයි කියන්නේ. ඉතින් ඒකට පුදුමාකාර සතියක්. ඒරැන ඉංජිනේරු කමන්න නැගිටලා මේ ශූරාත ගෑනුනා. දැන් මහාන වෙලා ඉන්නේ කියන දේ. ඒ වගේ අපේ ඇඳුමක් ජීව කාරණක මොකක්ද? ඒක රටට ගැලපෙන කාට, කුස්තුවට ගැලපෙන කාට, අංශුට ගැලපෙන කාට මතක් කරලා නිතරම සිහිපත් කරනවා නම් මම අඳින වෙලාවේ තුනක් බලන වෙලාවේ වෙනස් කරන වෙලාවේ සීයේ යුක්ත කටයුතු කරනවා නම් ඒ කාර්යවිදී කෙලස් ගන්නක් නෙවෙයි පුදුමාකාර සතුටක් දිනෝන්තුනෝගේ අතට වැඩිපුරට මේ අඳුම වෙන කතා කරලා කියලා. නමුත් සර්වඥාන්ති මේ අඳුමට ජීවර මහා දේවංශ ගැන සඳහන් කරා වගේම සර්වඥයන් සඳහන් කළා කියනවා කුණුතරම් දෙක්ක වේදිකු සන්තුෂ්ඨෝති ඉතරීතර පින්දපාත. ඉතරීතර පින්දපාත සන්තුෂ්ඨියට වන්නවා. තමයි යම් පින්දපාතයක් වන්දනවා. නැත්නම් ඥාන වේලක් ගන්නවනම් ලද යම් කෑම වේලක් තියෙනවනම් ඒකෙන් සතුටුයි. නිපින්දපාත යනවා දිවෙන මොනක් කරන්නේ නැහැ. හැම වෙච්ච දේවල් ගන්න එපායි. තමන් උයාගෙන කරනවා කියලා හිතුව නැත්නම් තමන් උයලා ගෙදර නැත්නම් බෙදලා දෙනවා කියලා. අන්න ඒකෙදි ඇති වෙලාවට ආග්ගෙට ගැලපෙන්න මොන්දේකාවක් තමයි. නමුත් යමක් නැති වෙච්ච දා ගන්න සරුවක් කරනවා මේක ඕනේ නැහැ මේක නැතුව බෑමයි කියලා. ලබියම්දීගේ සත්‍යේ නැතුව ඉකේ ඉතික රාජභෝජනගේ නාමකත් විසාක ප්‍රේතයන්ින් තැනකට වගේ සාස්ත්‍රාකස්සක්. ඒ සාපි ආහාරයක් ගන්න වෙලාව බින්ද පාදයක් කියලා කියන විසුණුහන්දලා ගියත් යන කියන ආහාර වේලා ලදයන් ආහාර වේලකින් සතුට වෙන්න ඕන ලදයන් ආහාර වේලකින් සත්‍යයේ ගුණ කතා කරනවා. ඒ වගේම අලස්සාද පින්න පාතං න පරිතත්. තමන් මනාවුනා වූ ඒ රස, ඒ වර්ණ, ඒ පාට, ඒ ගන්ධ සුවඳ සහිත ආහාර වේලක් නැතුණයි කියලා පස්සක්කාර වෙන්න එපා. පසුතැවෙන්න එපා. හිත නරක කරගන්න. ලස්සාද පින්න පාතං අගතිතු අනුසුතෝ ලස්සාද පින්න පාතං අගතිතු අනුසුතෝ උනන්දාපන්න ආදීනව දස්සාවි පරිදි. ලබියන් පින්න පාතයක් පසුලම් දැම්ම ආහාරක් වළඳුවා ඒක වර්ධන වෙලාවේ අල්ලපු දෙයක් නෑ මට විතරයි තියෙන්නේ කියලා වගේ මහා මානකාරකම කාණතරයක් ගන්නවා නෙවෙයි. ඒක වර්ධනකොට තේරුම් ගන්නවා. අභිමාන කියන්නේ විතරයි. මේ කොච්චර දේ අපි ලක්ෂණයට අදෝධන වශයෙන් ප්‍රාණ තියාගෙන දීපු ඥාන කෞතුක සංග්‍රහ කරා. මොකද පිටරෙන තැනට එනකොට අපිට ලැජ්ජාවක් මුන්න බෝධන සංග්‍රහයකට ගියත් පිටරෙන තැන විදියට හොරෙන් ගිල්ලා හඳනවා කොයිද ඒක ඒක ප්‍රසිද්ධිය අහන්න බෑ. ඒක තමයි කියන්නේ ලැජ්ජාව. මේක ප්‍රසිද්ධියේ කෙරුණොත් වල පහතුනක් හෝ මුක්කතුනක් හෝ වන්නේ කියලා ඒ සමාජ අශෝභනවලක්. අනිවාර්යෙන් ආදීනව ගයික දෙයක් තමයි මේක මේ කැම ගන්නවා කියන එක. ඒකවට සංග්‍රහ වෝදල සංකා කරන්න දැක්මනේ ජීවත් වෙන්නේ යෝධිනේ කරකලා හරිනම්. රාජභෝජන රාජවත් එක ප්‍රශ්නයක් නැහැ. කවදාකවත් ඒක නැතුව බෑ කියන මට්ටමට ඒකට දාස භාවයක වාග්භාවයක් තියෙනවා. ඒක ආහාරය හඳුම වගේ දේවල් ගත්තහම ඒ රට ආර්ථිකයට බලපාන ප්‍රධාන දේවල් මේ දේවල් වලදී මිනිස්සු ඒකෙන් ඇති කරගන්න කෙලස් ප්‍රමාණය බලනකොට අපි උනා සාගෝතුමාගේ කවියක් කියනවා හිත් මිනිසුන් කුස්කුරවන බුදුන් මේක හරසන්නට මහා පිටු මේ නැත මේ භෝජන සංග්‍රහවට ඇවිල්ලා මේ හිස් මිනිස්සුන්ගේ කුස්කුරවන්න භෝජන සංග්‍රහකට නම් මේ ජීවිත තියෙන මල් වාසයකට යන නෙමෙයි මම මේ ඉතුරුනේ කියන මලක් නිසා මෙවුවට අපේ ජීවිත කොච්චර ගත වෙනවද කාලය කොච්චර ගත වෙනවද මේක කරන්නේ කොච්චර වෙනවද කියලා බැලුවොත් ඉන්ද්‍රාද වහන්සේලා දාන වේලා ගන්නකොට තියෙන සාකාරය ඕකේ තියෙන අදිනවයි කාලකන්ද හැබැයි මම දැඩිශීමක් කරනවා අනුන්ගේ වැඩවලට විතරක් අපක් යන්නේ දැන් මමත් කරන්නේ මේ අනුන්ගේ වැඩට ඇඟිලි ගැහිමක් වගේ කරනවා මේ කොරදෝරු තුනක් වෙනවා කියන්නේ. මොකද මම මතක් කරන්නේ අනන්ත අයිතිවාසිකමක් තියෙන ඕන තරම් තීන්දුවක් අරගන්න මම ලදයන් මාර්ගවලදී සතුට වෙනවා. මේක දරුවන් කියන්නේ. ශිෂ්‍යයන් කියන්නේ. අතල්ල කියන්නේ කියන්නේ නිකන් මෙහෙම කරපන් කියලා ඒකට කිසිම මානව අයිතිවාසිකමක් අපතේ. බුදුසසුනේ කිසිම තැනක ඉන්න දේශපාලන අයිතිවාසිකමක් කිසි කෙනෙකුට දෙන්නේ නැහැ. හැම කෙනෙකුටම මතක් කරලා තියෙනවා තමන්ට කැමතින මේ මම හරි කියලා හිතනවනම් විතර තාර්කික ගැළපෙනවා කරලා කරලා බලුවොත් සිද්ධියක් වෙනවා. හැබැයි තව කෙනෙකුට අඳුන්වා දෙන්නේ කියන ගමන් කොහේ දෝ නැති අන්නාමාන දිට්ඨි එවත්නම් හෝත වෛර ඉච්ඡාකම්. බුද්ධිදානකේ සමන් වහන්සේගේ අවුරුදු පුත්‍ර එවත්නම් තමන්ගේ කුසින් හම්බෙච්ච දරුවෙක් වගේ සංඝයාට මතක් කරගෙන මහණෙනි උඹලා ජීවත් වෙන්නේ අනුන්ට දෙන්නේ. නිසා මේ දේ කනකොට ප්‍රවේශම් කරලා කෑවෙනවා. එහෙම නැත්නම් ප්‍රයෝජනේ සලකා නැතුව මේ රසගේදී රසාධාරී කෑව උනා සුබදාන් කරනවා රත්විච්චි අනුදුකුනි කියන්නේ කොහොමදයි මේ සත්‍යාවෙන් ආයතය විසින් දෙන දේ ආහාරي දිදුකමින් බලනවා. ඉතින් ඉන්දියාවේ ඒ තරම් දඩියක ප්‍රාණයක් නැහැ මොකද මුල තමන් අනුකරගන්න තියෙනවා. නමුත් අද දන්නවද කී දෙනෙක් ආහාර වේදිකාවේ දිගහරනවා. ඇත්ත කොහොමද නේද ඇත්තට ලිලි ලිලි වලට කියලා තියෙනවා දිවෙන් තියෙන සංගත. මේ ජීව හසුරව ගන්න දන්නේ නැතුව ඒ නොගැලපෙන ආහාරම කොච්චර දෝකා පුදුම විදිහට ජීවිතය කෙටි කරගන්න. තමයි ප්‍රත්‍ය ආහාර අප්‍රත්‍ය ආහාර ඒක ඇත්තටම පින්වත්නි පුදුම වැඩක්. තමයි ගැලපෙන ආහාර ප්‍රමාණය සහ ආහාර හොයා ගන්නවා කියන එක බුදු ඥාණයකට වැටෙනවා. අසලස්කන්න ධර්මයකටයි වැටෙන්නේ බුද්ධ ඥානන්තේ භෝජනේ මත්සන්නිකා. තමන් ගන්න ආහාර වේලේ ප්‍රමාණය දැනගෙන. ඒක හරි අමාරු වැඩක්. ඒ නිසා ඒකට මේ කොටේ අන්තිමට සඳහන් කළ කෙනෙක් විදිහට සෝයි තත්ත්ව දක්ව අනතුරු සංඥානව ප්‍රතිසුතු කියලා අන්න තාම ඒක පිළිබඳව එළඹ සිටියේ අවදියෙන් ගත කරේ නැත්නම් අර කොයි වෙලාවෙ රසගේජයට වැටිලා ඇඟට අප්‍රත්‍ය දේවල් කාලා තමයි යන්නේ. අද ඕස්ට්‍රේලියාව වගේ රටවල තියෙන ප්‍රධානම විදේ තමයි ඔබී. පොඩි දරුවෝ කාර්යයක් කරනවා යන්නේ නැහැ. කාල කාල කාල කාල කිසිම සීමා එන්නයකට වගේ දැන් මීටර් ගාලා තියෙනවා. අම්ලදාස්ස වේලක යාගෙන වේල දෙන ආහාර වේල ගන්න ගන්න. උදේට ඉස්කෝලේ දෙන්නේ ආහාරය. ඉස්කෝලේට ගෙනිච්ච අම්ලදාස්ස වේලකුවා ගම ස්පෙෂල් වේලකුවා ඒ ගුරුවරු කරනවා. ඔය තෙල් වැඩි ආහාර අයින් කරන්න. අම්මට දෙන්නේ මෙතන දරුවට දෙන්නේ. උඹාසතවල උදේ ආහාර වෙනස දවල් ආහාර වෙන කැන්ටින් ක්‍රමයට මේ ගැළපෙන ආහාර දෙන්න හදලා තියෙනවා. මොකද කාටවත් තේරෙන්නේ මොකද්ද දත මොකද්ද අතක මොකද්ද සක්කාය මොකද්ද සක්කාය මොකද්ද ප්‍රත්‍ය මොකද්ද අප්‍රත්‍ය කියන එක මතක ගන්න. ඒක මොකද අද ලෝකෙට ආහාර දෙන්නේ මානසිකම කම්පැනි. ඒගොල්ලෝ කරන වැඩේ අර ලාභය ලැබී ගැනීමේ ප්‍රශ්නේ මිසක් කිසිසේත්ම අපි ගැන හිතා කරන වැඩක් නෙවෙයි. අපි අර ඉතින් නැමේ ආර්ථික ක්‍රමයෙන් තමන්ගේ පිටපස්සේ තියෙන එළෝඩියක් කරන්නේ බලාපොරොත්තුක් ගන්න කන්නක් නෙවෙයි. ඉතින් ඒ වගේ වෙනුණා ඒ වගේ සංස්කෘතික ජීවිතයකට ගත කරන්න උනත් අගනුවර ජීවත් වුණා අපි දන්නවා නම් මේ පාවිච්චි කරන්නේ ආහාරය භක්මජලිය ආරක්ෂාව වෙනසයි බඩගින්න නැති පිළිසයි මතුමත්යේ දුක් නැති පිළිසයි අලංකාරයේ පිණිස නෙවෙයි, යවේ පිණිස නෙවෙයි, මදේ පිණිස නෙවෙයි කියන ආහාර වේලා ගන්න වෙලාවදී සෑහෙන දුරට මෙතන දෙවිලා කාලකට දාන කරන්න ගියාම ඒක මම ප්‍රතිවේක්ෂා කරනවා. ප්‍රතිවේක්ෂා කරලා ආහාරයෙන් මතුවෙන්න පුළුවන් කෙලෙස්. ගොරෝසු මට්ටමේ අනුන්ගේ සම්බන්ධකම සම්මු සම්බන්ධකම වෙන්න පුළුවන් කෙලෙස් පවා. ඒක දුරදිග ගියාට පස්සේ තමයි භාවනා කරන්න පටන් ගත්තා මෙන්න මෙච්චරක්ම ආහාර ඇති විඤ්ඤාණ අවශ්‍ය නැහැ කියලා විශේෂයෙන්ම රාත්‍රියේ ආහාර නොගෙන දෙවේලකට මම අල්ලට උදේ වරුවේ තන් වේලක බහලා මේ කටයුතු කරනකොට තියෙන ඒ විශේෂත්වය විශිෂ්ටත්වය විශේෂත්ව කොටස් වලට යනවා. එන්න ගෙදරදී ඉවදාට ඉන්න තැනදී මේ ආහාරය පිළිබඳව තමන දැනගැනීම නැත්නම් ලද දෙයින් සතුටු වීම තමයි ලෝකයේ එකම හත්. ඉන්නේ කරන්නේ කියන්න තියෙන අඩල කෑම දහස. බඩපුරවා දාන්න කන්නේ. අපේ අම්මා ඉන්න කාලේ කියන්නේ කාලපත් සත්කාර වතු ටිකක් වොන්න බඩේ කියලා. ඒ ධාර්මික ස්වාමීන් වහන්සේ ගණන් කරන සත්කාරෝපන්ත ආලෝකයේ අනුත්වා සුදකම් කියනවා. සත්කාලි වල දැන් තව බත් පිටවල් තුනකින් හතරකින් බඩ පිරෙනවා කියලා එනෝන නතර කරලා ඒ ටිකට වතු ටිකක් දානවා. එතන තමයි ඉතින් විරුද්ධව කතාවක් කියන මිනිස්සෙක් කියලා කියනවා ඒ බුතේ ඩයට් එකකට ඇටෝම් එකෙන් ගිහිල්ලා කාලා කාලා කාලා හුස්ම විසුරුපාවා. පස්සේ රෙදෙක් ගාවට ගිහිල්ලා කිව්වලු දෙදමාතු හරිම අමාරුයි. ඡායවට පස්සේ මට ඉඳ ගන්නත් නැහැ ඉන්නත් නැහැ ආදි ගන්න. ඒකට කිව්වලු එන්න උඹට ඇඟිල්ල දා ඇඟිල්ල දාලා බඩට ලොම් එකක්. කොහොම කියනවා දොස්තර මාස්ටර් ඇඟිල්ල ගන්න බුණා නම් ඒකටත් මම ඇඟිලි දෙකක් කරනවානේ. ඇඟිල්ල ගන්න තුලක් කරනවා. ඒක තමයි අපි ඉන්න බලාපොරොත්තු වෙන බෝධි. අපි හිතන ලොකු ආගයක් කරගෙන. අන්තිම වෙන්නේ මොකක්ද? මේ සතියේ පෞද්ගලිකයේ ඒ කාද බොරු ඉවර කරා. කතාපත් කරන අපි පංචකට ගියාට පස්සේ ඩිනර් එකට කොහෙද යන්නේ කියලා පාටි ජීවිත කරනවා. අපි කන්න ජීවත් වෙනවා මිසක ජීවත් වෙන සඳහා කන්න. ඒ ඉතින් සර්වඥාන්ති දීලා කියන්නේ සාත්‍යයට නොකරගත්තේ උපවාස කරන ගතිය නැත්නම් දීයෝ සුමානිකට හැරයක් මානිකට හැරයක් විතර උපෝසතයේ සමාලංගිලා නොකාම් වී ඉන්නේක පුදුමාකාර ලංගණන් පරමං අවශ්‍යතාව. උපාදේ තමයි ලෝකෙ තියෙන හොඳම දේ. ඒක ආහාරය නැතුව බඩට ජීවිත වෙන්නේ. අන්න ඒක තමයි අපිට තේරෙන්නේ ආහාරය නිසා කොච්චර අමාරු වෙනවා මේක ප්‍රමාණය ගන්න ටිකක් නිසා. වැඩි වැඩියෙන් කොහොමද වෙන්න වෙන්න ආහාරේ නරකයි. ඒ නිසා කොහොමද වුණා ආර්යවංශ ප්‍රතිපදාව ගන්නවනම් තමයි හරියට ප්‍රමාණය ගන්න පාවිච්චි කරන්න කියන්නේ හැමදාම ආහාර රුචිය පවතිනවා. ප්‍රමාණය දැනගෙන වළඳනවා ඒ විතරක් නෙවෙයි ප්‍රමාණය නොදැන ලෙඩ වෙච්ච වයරනේ අමාරු වෙච්ච දැකලා කවදාකවත් නිඳ කරන්නේ මම විතරයි මේක දන්නේ මට නම් මේව හරි ගියා කියලා Taman පිළිබඳව කවදාකවත් මාන්නයක් ඇති කරගන්නවා ඒක තමයි ඒකේ තියෙන සමාජයට ප්‍රශ්න ඇති නොකර ගන්නා වූ අතුලත හික්මීම තියෙන Taman මේ ආගිවංශයේ පිටපතාව විහිදලා මේකට කියන්නේ බිල්ලපාත මහා ආගිවංශය කියලා ආහාර වේන සම්බන්ධව ඒක පිළිබඳව පිළිලා ඒක සම්බන්ධව එහෙම නොකරන ඒව නොදන්න තාමත් ඒ රසගේ දේතන්ව රස කුෂ්ණාවෙන් වැඩකන ඉඳගෙන පහකල කරගන්න. තම විශේෂකල කරගන්නේ නෑ මෙන්න මේ ඒක දෙවෙනි මට්ටමින්වත් කෙලෙස් කරලා අපි ඔය කියන වංචනික ධර්ම කියලා වංචනික මට්ටමින්වත් කෙලෙස් නොවන විදිහට සම්පදාන කාර්යය සතෝ සම්පදාන කාර්යය ගත කරනවනේ අපි දවසකට අඩු ගන්න දෙවේලක් හම්බ වෙනවා අපිට මේ කිහිලව ගන්න. කෑම තමයි. ඒක කොච්චරක් වටිනවද කියලා කියනවා නම් ඒ අශෝක රජුරු ඛණ්ඩාශෝක වීන කාලේ ගරුකලදී හින්දු ආගමේ ඉන්න මොනවාරි ප්‍රශ්නක් එක්කම බබුණන්ට කෑම වේලා තියෙනවා. බමුණු කියන්නේ සාමාන්‍යයෙන් මේ තේරවාද බෞද්ධ සංස්කෘතික හඳා ගන්න කෑල්ල જાතියක් තියෙනවා. බමුණු කොහොමද බඩලුවේ. කෑමකමයි වැඩ කටයුතු වෙන්නේ බලි තෝවිල් කියන හරක් මරාගෙන නැත්නම් රතු මරණ කරන්නේම කණ්ඩක රූපතරේම තමයි. ඉතින් මේ රජුලෝ කන්න දුන්නට පස්සේ බලනකොට මේ කාලා නැගිට ගන්න බැල්ලු කවුරු වෙලා අත දෙන්නවා. නැගිටපු උඩ තියෙන හලු දුර වැඩි. අත දෙලත් තාම වැක්කේනවලු කාටද. රජුලන්ට පස්සේ පස්සේ ලාංකාවක් නොමිනවා. සේවකයන් කියලා තියෙන ඇතුලට කන්න දෙන්නේ කියලා. එහෙම ඉන්නකොට බලන්නත් ඔය නිකෝද සාමයේ ස්වාමීන් වහන්සේ රජගෙතුන මිදුල යනවා දැකලා රජුගේ රාජවංශ කතා කරලා තියෙනවා සිද්ධ කියලා. නිකුත් සාමයේ කියන හත් අවුරුදු පුංචි කුමාරේ හැබැයි මේ රජුගේ ලේ නැකමක් තියෙනවා. ඒ රජුගේ දුක් විඳපු සහෝදර කීදෙනෙක් මාරදනේ අතෝ කරපු රජු නඩුව. අන්නේ එක තමන්ගේම පියාතෝ මවට ජාතකෝ ඉපදිච්ච කුමාරයෙක්ගේ දරුවෙක්. ඇයි දැන් ලෑන්ගොට මගේ හම්බලා දුන්නේ මුදු ගන්නට ඒ නිසා නිකුත් වෙනම දානවා. ඊට රජුගේ මේ ඒ කුමාරයා පුංචි හාමුදුරන්ට ආරාධනා කරනවා. පුංචි හාමුදුරුවෝ කොහොම රාජදරබාරට ඇවිල්ලා රජුගේ ඉදිරියට තමයි රැඳවීමක් පිළිතුරු ආවා. එහෙනම් ඊයෙම ස්වාමීන් වහන්සේ සුදු ශාසනය කරදී කිව්වා. ඊට පිට බැලුවොත් ගමන් කරන්නේ වැඩි මාළියක් නෑ නේ. ගිහලා රාජාසනෙට කොට වෙන්න හදනකොට රජුගේ දැක්කල කොට වෙන්න පැකේ රජුගේ අපිට ඉන්න රාජාසනෙ කොට කියලා හිතුවලු. පොඩි එකා පොඩි නෑ. අසුර ගන්නවා රාජාසනෙ කරා. ඉන්දෝ සාමයේ කල්පනා කරේ තනට වැඩි මහන්නෙක් නෑ නේද? ඊ ඔක්කොම සංගයත් එක්ක වන්ද පහක්නේ. එහෙම නැත්නම් ඉන්ද්‍රාදනේ ගන්න පුළුවන් නේ ඉන්ද්‍රා රාජාත්මක කරලා. ඊට පස්සේ කිව්වලු අවසරයි ස්වාමීන් වහන්සේ වංශ වන්නා දක්වන කොටසක් පැහැදිලි වීමක් ඇති වුණා. මට ආසයි මේ රජකෙදෙක් වරන්වලා කඩන් වල දාන වේලක් කරනවා. ඒක දැන් 12 කරලා තියෙන්නේ දැන් අපි දාන ගන්නෑ. අද බෑ. ඉතින් එන මම ආරාධනා කරනවා හිතවන්නේ එහෙම බෑ මම වැඩිමහල් ආන්දු කෙනෙක් එක්ක ඉන්නේ මට ගුරුනාන්සේ අවසර නැතුව එන්න බෑ එන්න සුවඳ ගුරුනාන්සේ ආන්දුත් එක්කම වටිට අවසර දෙන්න මට ආරාධනා කරන්න පුළුවන් පුළුවන් දැන් අයිතුම ආරාධනා කරොත් මම මේ ආරාධනාව ඒ වචනේ කියලා මම ගුරුවරට ආරෝපණය කරනවා ගුරුවරට කැමතිනොත් මම හිතෙනවා අලාගේ ගෙදර දානවා මම කවුරුන්ද උදේ රැකළු ලෑස්ති නැද්දත් අර ස්වාමීන් වහන්සේගෙන් වැඩම කරා අතුරු ආසන් කනවර දාන්තින ලෝකේ කාණි වළඳන ඉරියා ඒ යානේ වරදෙන කියන සිද්ධියම තමයි රජුරෝ විකලංගකයක් තමයි වික්‍රේ සාමනේල සෝබරජුන් ධනක් කියලා කියනවා ඒ වණින් හැට දැනසිලා දෙන්නතුනේ ආහාර ගන්න එක පමණෙන් ආහාර ගන්න එකයි අර බමුණන්ගේ කියන ප්‍රමාණ ධර්මත්ව ගන්න එක නිසා රජුරෝ කිසිමාකාර පැහැදිලා දුකා මේ ආහාර ගැනීමේදී අපි දුක් කන්නේ දැක්කේ ඒක අපි භෝජන සංග්‍රහ කරන්න ඒක ප්‍රශ්නයක් නෑ. මොකක් කරනකොට සිහියෙන්ද බුද්ධියෙන්ද කරන්නේ මේ ගන්න ප්‍රයෝජන කරනවා. මේ දෙක තුනේ එක තමයි සේනා. සේනා කියන්නේ වාසස්ථාන. අද වාසස්ථාන ගන්නකොට අපි දන්නා කොච්චරක් අපි ඒවට ඒ මොස්තර පිළිස අලංකාරයේ පිට කොච්චර වේදක් කරනවා. නමුත් භගවතුනාගේ දෙන්නේ නිවසක් කියලා කියන්නේ නැතිනම් දුරන්ගේ දෙයක් කරන්නයි, ඇසේ නපුරු වාකුසු රංගෝලි සයින් කරන්නයි සමන්ත විවේක ස්ථානයක් සකස් කරගන්න. සංඝයා වහන්සේලාගේ අනුකූලවක් ගන්න. කුසියක් ගත්තොත් ඉස්සරහට. ඉතින් ඒක ආර්යයන් වහන්සේ නමකට උත්තරම දෙයක්. ආර්ය විවහාරයට ගිය ආර්ය ආසන කිව්වොත් මේ කරපු පුදු මේක නෙවෙයි සඳහන් කරන්නේ. ආර්ය ආසනයේ කියලා සඳහන් කරන්නේ සතුට ධානයට යන්න පුළුවන් මොකක් හරි ඉඳ ගන්න පුළුවන් කරන්නේ. ඉංගලීසි ස්වාමීන් වහන්සේ නමක් මොකද පිළි වාඩි කරගෙන ඇවිල්ලා හොඳට සක්මන් භාවනා කරනවා වගේ ඒක දාහක වැළඳුවාට පස්සේ ටිකක් සක්මන් කරනකොට පස්සේ වාඩි වෙනවා. ඉතින් වාඩි වෙන්න ගියාම ළඟ තියෙන කහසෙන් කටු කුටි කුටියක් හරි පන්දල් දෙකක් හරි දහස්වල දාලා උඩ වාඩි වෙලා හොඳට බත් පරයන්ගේ ගහලා ඒකේ සමථ භාවනා විදර්ශනා භාවනා ධ්‍යාන ඉතින් ඒ ධ්‍යාන සුඛේ හෝ නැත්නම් විදර්ශනා සමාධිය නිසා නිරාමිත සුඛයක් පහළ වෙන ඒ සුඛේ නිසි තාක්කල් විතර නැගිටලා ගියාට පස්සේ තමන්ගේ ඉඳපු ආර්ය ආසනය නිරාන්තු ආසනය දැකලා මේකේ කවුරුත් අල්ලගන්න එපා මේක මටයි අයිති මේක වේයෝ ගන්න හොඳ නැහැ කියලා කවදාකවත් දැනීමක් මේක ආයත ඒ පිළිගත් එකතු කරලා එතන වාගේ වැඩි එකක් කිය. ආයේ වේයෝගාවයි කියලා හෝ නැත්නම් මේ කියලාව ප්‍රශ්නයක්. ඒ වගේ සීනාසනයක් එක්කම නැත්නම් ලැබුම්කලක් එක්කම ඒකත් එක්ක අනවශ්‍ය දෙයක් නැති වෙන එක නැතුවම බෑ වෙන එකක් හම්බුනොත් කියලා කියන්නේ මට වෙච්ච පාඩුවක් කියලා විදිහ ගන්න නැතුව ලදයන් තේනාගෙන ඒ කියන්නේ ගැන ලැබුම්කල කියනවා සතුටු වෙලා ලදයන් තේනාසනයක් ලැබීමේ ಗುಣ ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒක කියනවා තේනාසන මහා දේවක් කියලා. මේ තේනාසන මහා දේවත්වයේ පුරුදු කරන කෙනෙකුට නොලැබුණු සීනාසනයක් තමයි මට අවශ්‍ය කරන පරිස්කාලවල එකෙන් හම්බුනේ කියලා කනගාටු වෙනවා. ඒකේ මට විතරයි මේ වැඩි වටිනා දේවල් හම්බුනේ කියලා එහෙම සීනාසන නැතියක පිළිබඳව පහත් කළ හැකියි. අන්න ඒ උපදින් පුළුවන් මේ වංචනික ධර්ම ඒ ඇති නොවන ආකාරයට විතරෝම එළිදෙවි ජීයෙන් ගත කරනවා සංකල්පයෙන් ගත කරනවා පිළිති තියෙනවා ඒ සීනාසන මහා දේවල් ඉතින් ඒ සර්වඥ වහන්සේ වැඩෙන කාලේ අන්තිමේක ශාස්ත්‍රයේ හරිද සර්වඥ වහන්සේ මතක් කරලා තියෙනවා අපේ සාස්තුන් වහන්සේ බොහෝමත්ම විසු බලපාති හරියටයි මම බොහොම ගෞරවයෙන් තමයි අපේ සාස්තුන් වහන්සේට ප්‍රශ්න කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ බොහොම හොඳයි ඒ කොහොමද පැහැදිලි මොකද පැහැදෙන කාරණා ඒක උගල මගේ සාස්තුන් වහන්සේට මම ගමනක් යනකොට ඒ කරත් බාරයි බොරු බාරයි ගහක් අයින් මම මම සාතුන් වහන්සේ ආත්මය දැනුවා එතුමාගේ වාඩි වෙලා ඉන්නකොට එතුමා භාවනාවට ගියා භාවනා කරද්දී පිටින් ගල් 500ක් කරත් 500ක් ගියා මම කරත් ඉතින් සාල දුවිලි නැතිවක් නැක අන්තිමට ඒ වගේ සාතුන් වහන්සේ මුළු ඇඟ පුරාම දුවිලි ගිහින් සම්පූර්ණ නැගිටලා භාවනාවට ඇඟිල්ල බැලුවට පස්සේ ඒ තමන්ගේ ඇඟේ මේ දුර්විදි මොකද කියලා හුවයි කියපළු කවුරු මගේ උදතනයි මන්තුවේ අයිතිතුමා දන්නේ නැති ඉතින් ඉස්රායිල් විවාහ ගල්පන් කියන්නේ ඇහිගෙන තිබුණේ කියලා. ඒත් ඒ මොනක්වත් මම දන්නේ මම හිතේ ඒ සමානුකූලයි. බුදුහාමුදුරුවෝ කොහොම හොයයි ඒකයි. මාධ්‍යමක් පිළිබඳව සතුට වෙන්න පුළුවන් කාරණා. ඒක බුදුහාමුදුරුවෝ මනස්ස වල වැඩක් වුණා, මනස්ස ගමනක් යනකොට කරන්නේ. කුඹරයයි එතන තියෙන මේ විදුරු මඩුවක නැත්නම් ගෝල් කරන තැනක විදුරු මඩුව කියලා අපි කියන්නේ. විදුරු මඩුවක් දැකලා මට හිතන භාවනා කරා. ඉතින් මම හොඳටම මේකට කියලා භාවනා කරගෙන නැගිටලා මුළු එළියාවේ දෙල්ල මිනිස්සු. ඉතින් විකාව දැනගත්ත වෙන මම ඉස්සර සක්මන් කරගෙන ඉන්නකොට මේ මමදී පාල්දනක් බහදු පාල්දනක්. ඉතින් මේ මිනිස්සුන් වරු මොකද මේ ඉතරේ කියලා. ඇයි ඔබතුමා දන්නේ නැත්නම් මෙතන දැන් කාලයක් නැහැ අපුණක් ගැහුවා නේ නියම කවුරුද දෙන්නේ පුරහා නියම කවුරුද දෙන්නේ ආරම්භන්නේ දෙන්නක් නැතුවා ඒක තමයි කොහොමද ඔබතුමා කෝටි කියනවා මම මේ පුදුම මඩුවේ තමයි කිව්වා මොකද නින්ද කියන්නේ නෑ නේද නින්ද කියන්නේ මම අවදියෙන් තමයි ඉන්නේ ඒ මම ගත කරපු ඒ සමාධිය ඇකියට බුදුරජාණන් වහන්සේ එහෙම ගැවුවත් එකයි වැස්සත් එකයි කිසිම දෙයකින් මම ඒ නිසා මොනම දෙයක්වත් පිටින් සම්බන්ධ වෙලා නැහැ නිකන් නිකන් දෙන විකෘතියක් එක්කම උඩයි. ඕක තමයි ආර්ය ආසන කියන්නේ. ඒකන්නේ නෙවෙයි. ඒ භෞතික හොඳම කුෂණ දාලා හොඳම හක දේවල් හදලා ඒක තමයි සුඛපකෝ. මේක ඔක්කොම මේකත් ආමිෂයි. බුදුහාමුදුරුවෝ කතා කරන නිගාමිෂයක්. ඒක මොනවා කිසි කෙනෙක්ගේ දෙවන්නේගේ සම්බන්ධයක් නැහැ, බාහිර සම්බන්ධයක් නැහැ. ඒ නිරාමිත ලබෝට කවදාකවත් යන්න බෑ ආනන්දලට විසුපා. ආනන්දක ප්‍රතික්ෂේප කරන්න කියලා විච්ච ප්‍රයෝජන සාකලා පාවිච්චි කරන්න ඒකම මනුෂ්‍ය ජීවිතේ සුදු. මේ ඇහැ පිනවන්ද, කන පිනවන්ද, නාසය පිනවන්ද, දිව පිනවන්ද, කය පිනවන්ද, දුක පිනවන්ද, කමනක් අර කරලා ඊතන මහා සමාන ජීවිතයක් අපි ගත කරනවාද? එහෙම නැත්නම් ප්‍රයෝජනේ සලකලා ඇහැ පිනවනවා තමයි. මන පිළිමුණා තමයි නාටි දිව කට කට කඩ පුරවලා අපි යම් ප්‍රමාණික විවේකයක් ඇති කරගෙන මිනිස්සුන්ගේ පමණක්ම ලැබිය හැකි ධ්‍යාන සුඛය නිර්ආමිෂ සුඛය එහෙම නැත්නම් විපස්සනා ඥානෙ ලබන්න පුළුවන් අවේදිත සුඛයක් හොඳ අපි සැලසුමක් මත්තක හෝ තියාගෙන ඉන්නාද නැත්නම් පිළිදුරු මහා සමාන දෙයක් කරා සාධික ශ්ලෝකයක් අනිවාර්යයෙන්ම බුද්ධ ධර්මයේ පස්සේ සංඝයාතකයක් වෙන්න ඕනේ. ඒකේ සඳහන් කරලා තියෙනවා ආහාර නීත්‍රා භය මේ තුනන්ට නරාණ මේක පසු සමාන. ධර්මයෙන් තේෂා මදිකෝ විශේෂ. ධර්මයෙන් හීනං පසු සමාන. කියනවා මේ ආහාර ගැනීම නිද්‍රාව ඉඳන් එන්නේ බය. සකසා දෙවිදියා පිටේ රුමයි කියන තේරුම. ඔය හතරේ මිනිස්සය පිරිසනේ දෙන්නට සමානයි. මිනිස්සගේ මේ ජීවිතේ පුරාම තියෙන හතරයි. පිරිසනාගේ තියෙන හතර. ආහාර හොයන, නිදා ගන්න, බයින් ගත කරනවා. ඉතින් පිරිසන් කතා නිතරම බයින් ජීවත් වෙන මොකද අනිවාර්යෙන් මැරෙන්න වෙන්නේ දුක් දෙකේ හක්. අවිචිනම හපල කරනවා ආයේ නිදීම අහම්පාවක් දෙකක් නෑ මම දැක්ක රීලේ. ඒ කැලේ ඉන්න රීලේ බෝධිසෙන් කල්ලාගෙන කනවා. එක්කොකින් අල්ලගත්ත අපාන අපාන අපාන කටයුතු ඉක්කුදලා ඉන්නවා. කාලකාරක කාලකාරන සූක්ෂම හැඟීමක් නැහැ මේ වගේ. ඉතින් ඒක වයින්ම ජීවත් වෙන ප්‍රකාණ්ඩය ජීවත් මනුෂ්‍යය. මුලින් පරිදිම මනුෂ්‍යයා ටැක්ස් වලට අහු වෙයි කියලා බලනවා. එන්න නැත්නම් ගේබඩු කඩාන කරගන්න කරන්නේ කියලා බලනවා. නානාත් විදිහයි. මයි තුන සේවනේ යාකි බෝ කරන හතර සමාන. නමුත් මේ සාධු ශ්ලෝක කාර්යයක් වෙනවා ධර්මයේ තේෂා මනිකෝ විශේෂා මනුෂ්‍යයාට තියෙනවා ධර්මය කියලා. ඒක ඔහුගේ තියෙන විශේෂ ලක්ෂණය. ධර්මයේ හීනස් අසුර සමාන. යම් දෙයක එවැනි ධර්මයේ හීන උන්නගේ හරකෙන්නේ වෙන මොකක්ද? ඒකට ජීවත් වෙන ආහාර ගැනීම සඳහා, නිදා ගැනීම සඳහා, වෛද්‍ය දෙන්න සඳහා බයයි. අපි ජීවිත ගත කරන්නේ මේ ආර්යවන්තය අහලා නැහැ, ආර්යවන්තය හොඳලා නැහැ, ආර්ය කුඹතාවක් දැකලා නැහැ. මේ වගේ ගැළවිලා මේ වගේ විවික ලබන හැකියක් ඉතලානේ නිරාමිතකයක් දන්නේ නැත්නම් තමන්ගෙන් තමන් අහගන්න මොකක්ද කියලා ජීවිතේ මගේ ජීවිතයක් වෙන්නේ. මේක ටිකක් හිත රීතන ඇති. වෙන මේක කියලා දෙන්න ක්‍රමයක්. ඒක නිසායි මම කියන්නේ කවදාකවත් මේක තාත්තරී දේ යොදවලා බලන්න බෑ. තමන් කෙරේ යොදවලා බලන්න. මම මේ ලස්සනට හම්බෙච්ච බුද්ධ ධාතුව මට මේ හම්බෙච්ච මනුස්ස ජීවිතය මට මේ හම්බෙච්ච ඇහැකන දිවනාසේ පිළිවෙල තියෙන ගතිය නැත්නම් සම්පත්තිය මට මේ හම්බෙච්ච ධර්ම කොටස මේ පැවිද්ද මේ බණ කියෙද්දී මේ වස්තු නැත්නම් අපි වෙන විද්‍යා දෘෂ්ටි වල නැත්නම් දිනන තත්ත්ව වල ආහාර දිස්සාවයි බයයි මෛත්‍රියට ගත කරලා ජීවිතේ ගත කරනවාද එහෙම නැත්නම් මුලින්ම තරුණ වයසේ ජීවිතේ පස්සේ යවුනේම කල්පෙත් හේදී අපි මේ සංවරය. අඳුර පිළිබඳව නදයන් දෙකකින් හත් වෙන සංවරයක්. ආහාර පිළිබඳව ශක්ති ප්‍රමාණය නදයන් දෙකකින් ලැබෙන සතුටක්, සන්තෝෂයක්. ලතාලාභ සම්පත්තිය කියලා කියන්නේ. ලතාලාභ සම්පත්තිය කියලා කියන්නේ. ඒ වගේම ලැබිච්ච දේ නාමකයක් කියක් කාමරයක්. මිනිස්සුත් ඇති කරගන්න කිහිලි කෙනෙකුට පමණ අපේක්ෂාවක් ඇති කරන්න පුළුවන් මේ ජීවිතයේදී මේ යම් දවසක කල්මුයි ජීවිතය ගත කරන නිරාමිත නැත්නම් ජීවිතේම ගත කරන්නේ ආනන්ද සැපේ ගන්න. ඒකයි මේ ජීවිතන් සැපේ කරන්නේ. මොකද මතක් කරන නැවතත් මේ සුද්ධ දේශනා දෙකම මතක් කරා වගේ අපේ සිංහලයා දිනවත් අපේ සංස්කෘතිය දිනවත් මේ මේ විදිහට මතවද පුරුම සංස්කෘතිය ඉතරව ආගමක ධර්මයක ලැබුව ගත කරන ජීවිතය අවුරුදු 7 සංස්කෘතිකයන් පැහැදිලිවම තිබිලා තියෙනවා. මේව අනුරාධපුරේ කරපු දෙයක් කරා. මේ ගොඩනගන තියෙන ගොඩනගන හැටියට පරිණත කුමිලයකට මේ මරාන්තර ශක්තිය. එහෙම නැත්නම් මේ වාහි මාත ධර්මයන්ට ඇත්තම ශක්තිය. මේ දැනුම අද ඉන්නේ ක්‍රම විද්‍යාත්මකව කරා. ඒත් දැනුණත් අයලා බලනවා. මේ මොකද? ඒක කවදාකවත් මේ කටකට කරන ආර්ථිකයක් හෝ දේශපාලනයක් සමාන විද්‍යාත්මකනේ. ඒක කරන්න ඕනේ අපේ ඒගොල්ලන්ට අවශ්‍ය දේ දෙන්න ඕනේ. දෙයෝ කියන කතාව විතරයි. ඊට පස්සේ අසුපංචල් ලැබුවා ඉස්තන ලැබුවා භාවනා කරන ලැබුවා භාවනා කළා කර්ණාගේ උපස්ථාන කරලා ශක්ති ප්‍රමාණය ඉඳගෙන ඉඳගෙන මම භාවනා කළා ඒකත් මේ ආර්යයන් ප්‍රතිපදාවේ මුතුම විද්‍යේ මේ ආමිෂයට සංහිඳින ගතිය පැත්තක තියලා ආමිෂ අවශ්‍ය ප්‍රමාණය කරලා යම් ප්‍රමාණයක් අවබෝධයෙන් කරන්න ඕනේ යම් ප්‍රමාණයක් සුමානෙන් වෙන් කරන්නේ. නැත්නම් මානසිකයක් වෙන් කරන්නේ. නැත්නම් අවුරුද්දේ දාස්තාව කාලපත් වෙන් කරලා මේ නිරාමිත සත්‍යයක් අපට උරුමයි. බෞද්ධයන්ට. අපි ඒකට කියන්නේ කොහොමද කිව්වොත් මේ ආවේවක ප්‍රතිපදාව ගන්න නැතුනොත් අපිට මේ ලැබෙන ජීවිතෙත් මදි මේ අපිට ඕනෑ රස රස ආකාරයේ කෑම හොයන්නයි නැතුම් ලබන්නයි තියෙනවා. හදන්නයි ගොඩක් කරා. මැරෙන්න වෙන්නේ අචුත්තිකලයි. මිනිස්සු කවදාකවත් ලැබුණා කියන මේ මිනිස් ජාතිය කවදාකවත් ප්‍රොත්තුනක් කියලා බැහැ. අතිකලෝක කාණ්ඩාගෝ කියලා කටබාර ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධ දේශනාවක් කරනවා මරණාදාත මිනිස්සු අත්‍යුක්ති කරව කාණ්ඩාගෝ තමයි. මේ මොකේ ජීවන දුදාන් ඉන්නකාරී බණිනකොට කියන්නේ අපි කාමරාජිනේගේ කාමරාජිකාන්නේ බක්දලයේ වාසියෝ වාල්ලෝ. ඉතින් ඒක හැන්දගෙන තමයි උත්සාහ කරන්නේ කාම ආසාව සම්පූර්ණ ආනාපානෙ මේ ලක්ෂණ දේවල් දකින්න ලක්ෂණ අහන්න හොඳ ගන්න සුවඳ ලබන්න හොඳ රස බලන්න හොඳ පාස් ඒක තමයි ලෝකයේ හැදෙලා තියෙන්නේ අන්න ඒක සුවරවක් ඒ යම් ප්‍රමාණයක් කාලේ වෙන් කරගෙන ධනෙ වෙන් කරගෙන සමේ වෙන් කරගෙන ආර්යමත බුදුබදාගෙන් අධ්‍යයන දෙකක් කරලා යනවනේ විශේෂයෙන්ම වදාන කරන දේශනා සමාප්ත කරන පුරුෂ කරන් විස්තරයේ ලියපු භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහනාරාමෝ හෝති පහනරතෝ භාවනාරාන්තය භාවනාරත්ය පහනාරාන්තය පහනරත්ය මේ වත්තුක්කන්තේනෝ පරමං වේදීතෝ එකක්ක දක්කෝ අනලසෝ සංසජානෝ පතිෂ්ඨතෝ අයං උච්චති වික්කවේ වික්ඛු පෝරාණියක් ගන්නේ අභිවන්තේ හිතෝ මම සඳහන් කරන මේ කලින් ක්‍රියාවතාවට අඳුන පිළිබඳව නිරෝධනය කරනවා කොහොමනම් ඥාන පිළිබඳව, භෝධනීය පිළිබඳව ප්‍රයෝජන හොරකා කටයුතු කරනවා නම්, සීනාසනීය පිළිබඳව ප්‍රයෝජන කටයුතු කරනවා නම්, ඒ කිනාට භාවනා රාමතාවය වෙනවා, භාවනා රතිය වෙනවා. මහාන රාමතාවය වෙනවා, මහාන රාමතාවය වෙනවා. හොඳටම තේරුවා ආසාව අංශ ගියේ රසගේදී වැඩි වෙන්න වෙන්න වෙන්න නිරාංශය ආනිසාසාවිත ඇහැට රූප කනට ශබ්ද ආදී වූ මේ භෞතික වස්තු පිළිබඳව තියෙන දේ තියෙන ආදීනව කලකලා කටයුතු කරන්න කරන්න ආධ්‍යාත්මික ලෝකයෙන් ආගමක් යන පස්මක් කරනවා. අන්න කරන්න කරන්න ඒක උත්තර තේරෙනවා. මේ සැපය තියෙන්නේ පැහැදීමේ මිස ලබා ගැනීම. ඒ මොකද උපදින කා උපදින දුක්. මේ සංස්කාර දුක පිළිබඳව පවතින්නේ නිත්‍ය විඳන. අපි අල්ලබදා ගන්න දේවල් අපි මරණ මොහොතේ අපි උදව් කරයි. එහෙනම් අපි ලෙඩ විස්සහම උදව් කරයි. අපිට ආධාර උපකාර කරයි කියලා තමයි රක්ෂණ සංස්ථාවල කරන්නේ. දැන් කොහොමද කරන්නේ? දරුවෝ ඇති කරන්නේ කොහොම කරන්නේ? මරණ මොහොතේ ගියාට පස්සේ දාන්නේ අතුරු දා ගන්න විතරෝ ඉච්චෙත්. අපි හිතන්නේ මම දෙර වෙහිලා ඉන්න ඔක්කොම වැඩ කරලා අපි මරණ මොහොතේ මේගොල්ලෝ ඉන්නේ. කිසි කෙනෙක් බුදුරජාණන් සඳහන් කරනවා සුඛානත්ති ධනම්මත්ති इति බාලෝ කියන්නේ. මට දරුවෝ ඉන්නවා මට වස්තුව තියෙනවා කියන මේ අඳ බාල ජනතාව දැඩි වෙහෙසක් ගන්නවා. අත්තායි අත්නෝනත්ති කුතෝ භාගතුය. තමන්න තමන්වත් නැති ගන්න මොන දරුවෝ දරන වස්තුවද. ඉතින් මේ ගෙවල් වලට එන මොනවද කියනවා තාකමැතියක් කියලා. මොකද මම කියන එකක් නෙවෙයි නිසා මට බයයි. බුදුහාමුදුරුවෝ කියලා. ඒ නිසා නෝකල කහින්දක වස්තු රූප කාය නිර්මාණ ධර්ම ප්‍රකාශ කරනවා. මතක තියාගන්න අපි ගියාත්ම වස්තු කොහොමද? අපි ගියාත්ම හිතන දරුව මාළු කොහොමද? ඊනකවත් දන්නවද ඒත් කාලා බිල දුන්නේ? ඊගා දැන් නැතිලා ගිහිල්ලා කොහේ හරි කම්මගේ බඩට එකතු වුණාට පස්සේ එදාට අපිට මතක් වෙන්නේ මේ තිබුණේ. තේරෙන ඊනේ තමයි ඊනේ අවදුනාට පස්සේ අර ඊනේ කියන කතාවක්. හැබැයි මේගොල්ලෝ කැමති නැහැ කියන්නේ මේ අපි ඇඳගෙන ඉන්නේ ඇඳි මේ අපි මෙතෙක් කල් කාපුවා මේ ගෙවල් දොරවල් කියන එක සම කරන්න කැමති නැහැ ඒකට මහා හීනමානයක් මාර්ගයේ ඉස්සරහට යනකොට ඉන්නේ ඉන්නවා ඉන්නවා ඒක දෙයක් ඒක වලක්වන්න කවුරක් අත් ඉතින් මේ වගේ එකක් ජීවිත ගත කරපු ලක්ෂණයකට මම මේ කතා කරන්න හොඳ නැති ඇති. නමුත් මේ අන්තිම දුෂ්ණාට ප්‍රාර්ථනා දෙලා මරණ ගෙදරක් වෙලා තියෙනවා. ඉතින් ඒත් කොහොමද කියන්නේ? මොකක් කරලා තියෙනවා නම් හොඳක් මේ ජීවිතේ ඉන්නවා. ඒක අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ යන්නේ වයසයි යන්නේ දෙස්සයි මාරයි. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ කල්ලාතු එළෝට මෙලෝට දෙකටම ගැලපෙන මේ ප්‍රතිපදා මාලාවක් අපිට කියලා තියෙන්නේ මේ ජීවිතේ බයක් නැතුව සැකක් නැතුව රජුන් සමග යන්නත් රතුන් සමග ඉන්න හොඳ ප්‍රතිපදාවක් තමයි ආරම්භ කරන්නේ. මම අද මෙලකට පරිගයක් කරලා දුන්නා ඒ පොතක් කියනවා මේක පුළුවන් නම් විස්තර දෙන්න. ඉතින් මම මේක ලිව්වා සිංහල සාහිත්‍ය පිරියන්න පටන් ගත්ත වෙන මේ ආර්යවංශ කුල කාමක බාහමල වෙන්නේ කියලා මට කියනවා. ආර්යවංශ බුදුකතරේ කියන්නේ අපි අනිවාර්යයෙන්ම අපි ලක්ෂණ ජීවත් වෙලා අතිශෝක්ති නැති අමතර දේවල් නැතුව අපි ආධ්‍යාත්ම ගැන හොයන්න ගියාම මේක අනිවාර්යයෙන්ම ජාතියකට ගැනීමක් කරනවා. ප්‍රෞඩත්වයක් කරනවා. දැන් අපිට වෙලා. අම්මේ ජාතිය දෙන්නේ නැහැ දරුවෝ කෙල්ලකට නේ ඔක්කොමලා වෙන වෙන වශයෙන් තම තමන්ගේ පෞද්ගලික කටයුතු වෙන පෞද්ගල අතර සම්බන්ධතාවය නැහැ. මේ තාක්ෂණය කියලා අපි දිනු කරන්න හදන දේ වෙන්නේ මොකද්ද? අපි නිකන් අන්තිම සතුට දෙයාත්වාරලා චිත්තර බලන්න මුක්ති කුලකට ගියා. මල ගෙදරට ගියා. කුඹුරට බතක් කරන් ගියා මොන තරම් කිලි දෙනාද කියලා බෙදාන තරම්. අදේව ආන්න. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ එතකොට මේගොල්ලෝ දෙකම හරියන්නේ දැන්න පටන් ගන්නයි කියලා කවදාකවත් ඒක දීම අත්ති කිලමතා නියෝගයක නස්සාස්වාදකවත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ දේශනා නිවාන්තක රාජ්‍යයක් වුණොතියෙදි මාස්මික ක්‍රියාවක් කරලා සියලු දිනාතම ගැලපෙන කාර්ය තමයි අර ආහාරයෙන් දිනාතමේ ඇඳුම් පිළිබඳව කියන මේ භාවනාරාමතාවා භාවනාවකී ඇති කරන්නේ ඒ භාවනාරාමතාවය නිසා හෝ භාවනාවක් නිසා හෝවත් තව කෙනෙක් පාස්වල කලකන් දෙපා තව කෙනෙක් මොකද කලකන් දෙපා ඉතින් මේක තමයි මගේ විශ්ය මම ඔය ඉහත්කට කළ තියෙන ඊයේ පාඩවිදිය භාවනා මුල්කනදී මම දන්නේ එකක් තමයි දිනවන්නේ භාවනා කරන්න ගියාම අපිට নানা ආකාර මාර්ග බලවේග එනවා කියලා කියන්නේ ඇත්ත තමයි බුදුජානනාංශේ ඉස්සරහට මාරය ඇවිල්ලා අභියෝග කරපු වෙලාවේදී බුදුජානනාංශේ මාරයට කතා කරලා කියනවා මම හුඟක් අඳුනවා මේ රටවල මාර දේනාවක් මම ගන්නවා. ඒක ආවු සංකල්පනේ ඉන්නේ මම උඹට මාවක් ගන්න බෑ. ඒක බුදුජානනාංශ කියන්නේ කාමාතේ පතනාතේනා දුතිය අර්ථය. ආමේ තමයි අපි සංසාරේ බැඳෙන මාර්ගයට අනුව ප්‍රධානම දෙහිදී කියන මේ අර්ථය සිංහල විද්‍යාවේ කාර්යවල අවුරුදු 10ක් කවුරුත් දන්නේ දෙවෙනි මාර බලවේගය කියන අර්ථය කියන්නේ මොකක්ද? අර්ථය කියන එක අපේ පොත්වල අටුවාචාර්ය මහන්සලා අඳහන් කර තියෙන්නේ ආදී කුසලයට කම්මැලි. ආදී කුසලයට කම්මැලිකම කියලා කියන්නේ සාමාන්‍ය කරලා උත්සුක දෙයක් තියෙද්දි ඒකට කම්මැලි නම් සාමාන්‍ය දෙයක් කොහොමද යාපුවා. ඒ ගාම්භීර භාවනා තුනම කරන්න පුළුවන් නම් භාවනා කරනකොට තමයි ගාම්භීර වගේමද ඊළඟ කුදුම්බේ කඩලා ඒක ටිකෙන් හත් වෙනවා. සාන්තිල දෙකම කරන්න පුළුවන් නම් සීලේ නැතුනට කමන්නේ දාන කරලමදයි කියලා අර ලාමක දේට කැමැති වෙන ගැතියට කියනවා අර්ථය. අන්නේ මේ මොඩකම නොකර පළඳු උත්තුම දෙයක් කියන භාවනා රතිය භාවනා කාන්තාව. උත්තුම උපලේට පුළුවන් තරම් ඔබගේ ලයිදී කටයුතු කරනවා වෙනකට එක ගන්න ගන්නවා. මේක මානවයාගේ තියෙන මූලික දුර්ලභම තමයි අපේ ඒකම ලේකම් ආස්තික කියව මෙන්න මෙහෙම කරා. අලිපන්තියේක සමාජිකත්වයේ ලැබෙනකට වැඩිය බලුපන්තියේ නායකකම වටිනවා. ඒක අනුගලන්නේ ශ්‍රේෂ්ඨ ඉස්තම වූ සත්පුරුෂයන් ගත කරන එක අමාරු නම් ඒ සාමාන්‍ය කනගුණ ගැටයක් එක නායකත්වයක් කරන සංකේතයක් තියෙනවා මොකද අපි කියලා ඉන්න කලාව. මේක තමයි අපි ඒ සමගිත අර්ථිය මේ අදි කුසලයට කම්මැලි වෙන නැත්නම් භාවනා කරන්න බැයි කියලා අපි මේ හේතු කර්ම විදිහට කරනවා. මම අරක දිනවා මේක තියෙනවා කියලා මේ වගේ කියන කුෂ්කම්. දෝෂම කපාගෙන යන්න නම් මේ ආර්යවංශ ප්‍රතිපදාවේදී හදවතන් සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ඔය කියන ඇඳුම සම්බන්ධව ඡාන්දකේ ආහාර සම්බන්ධ ඡාන්දක නිසා නිවාසයේ දේපල පිළිබඳ ඡාන්දක ඇතුව භාවනා කරනවා නම් මේ කෙනා උත්තරාය චේති දිසායේ විහෙරති ස්වේවාරතින් සාසාති නතං අරති සාති යම් කෙනෙක් මේ ආර්යවල් සාපර දැනගෙන හදේතු කරන උතුරු දිසාවේ උතුරු කුරුද්දි වෙන්නේ ජීවත් වෙනවා අවදාපත්නේ අධිකුසලයේ අම්මලි වීම නම් අරතිය මෙයාම වැඩලා. මෙයාට ඒ කියන්නේ ආදිවංශ රකින්න කෙනාට ඒ කම්මැලිකම අධිකතම කම්මැලිකම වැඩලාගෙන හදිනවා. මේ කියන්නේ භාවනා කරන්න යනකොට එන මාර බලවේගය කියලා කියන මේ මාර දේනාව අපි ජය ගන්න නම් අපි එදිනදා ජීවිතේ හොඳම කාර්යක්ෂම වෙලා. එදිනදා ජීවිතේ හොඳ කාර්යක්ෂිකාම වෙලා ඉන්න ඕනේ. මේ ජීවිත පිටුදාත දේනාව කියන දේවල් පිළිබඳව නැත්නම් ඇඳුම්, හැමදේම නිවාස පිළිබඳව හොඳ අවදිභාවකින් ගත කරන භාවනා ජීවිතය ආධ්‍යාත්මික ජීවිතය ආධුනික ජීවිතේ ඕනම දෙයක් අපාන්නේ මේක නොඇතයි හැකි තරමට අද භාවනා මධ්‍යස්ථාන ප්‍රශ්න ගෝධනේ කියන කීයක් ඉන්න අමාරුයි මොකද ලෝකෙ දුස්සී ඒ වගේම අපිට භාවනා කරන්න බෑ අපි මානසිකව සමබර මානසික තත්ත්වයක් නැති වෙනවා. ඉතින් මේ අපදාන නිදසුතු කවදාකවත් නෑ පටන් ගන්න. පටන් ගන්න තියෙන භාවනාව නෙවෙයි කෑම පිළිබඳව සාන. ඇඳුම පිළිබඳව සාන. ඊනාදට ඉලෙකට පාස්කම් පිළිබඳව සාන වෙනවනම් එයින් ඇතිවෙන කාණ්ඩරය. මේකෙන් අපිටිනවා සත්‍යයේ ගුණ කතා කරනවා කවුරුත් පහත් කරලා බලන්නේ නැහැ තමන් උසස් කරලා බලන්නේ නැහැ ඒ පිළිබඳ එළඹ සිටියේ ගත කරන භාවනාදී පසු වෙන ප්‍රධාන වශයෙන් මත නිවන ධර්මයේ පිටට එනකොට මේ ඉදිරියදා ජීවිතයේදී අපි කාමභෝගී බිම්බක් අතර ඉඳලා නොගැටි තමන්ගේ ඒ සාන්දීතේ නඩත්තු කිරීමේ යම් ක්‍රම වේදයක් යම් ක්‍රමතාවකින් දන්නවා එච්චරමයි භාවනා ජීවිතය අඳුරු ජීවන සම්බන්ධයෙන් කරනවා ඒ පාඩම නැතුව කොච්චර භාවනා කරන්න ගියත් ඒ හැම ප්‍රශ්නකදීම අපි මේ භාවනාව අතහැරලා දාන ඊගාව කුසලයට ඒ පල්ලයා කුසලයට එකඟ වෙලා. මේක එක අවස්ථනකට වැඩ ඉන්න කාලෙ තිබිලා තියෙනවා. හදත් ඒ නිසා භාවනා කරනකොට උදවදම තියාගන්න මේ ආර්යවංශ ප්‍රතිපදාවේ තියෙන විදිහට ආමිෂයේ සම්බන්ධව කටයුතු කරන ගන්න නැතුව භාවනා කොයි කාලෙන් කරන්නේ කියලා අපි ලාගක දක්කාට අහුවෙලා භාවනා ජීවිතේ කරලා පැවිද්දෝ වේලා නියෝ. ඒ නිසා යම් කිසි කෙනෙක් තමන්ගේ සත්‍ය සම්බන්ධව මොන එළඹ සිටියකින් ගත කරනවා නම් මම සාර්ථක වෙනවා. අද තියෙන භාවනා ක්‍රමවලින් කිසිම පිළිවිලක් නැහැ. සජීවී සාධනයක් වෙනවා. පණ ඇති සාධනයක්. අපි ළඟ ඉස්සර සිංහලයා ළඟ තිබුණ මේ ඡාන් ජීවිත ක්‍රමය අමතක වෙන්න වෙන්න වෙන්න අපිට තමන කරන්න වෙලා ගොන්න කෙරුව සාධකත්වයක් කරුණු තියෙනවා අපිට ඒ වැදගත් ගරු කුසල් නොකර ලාමක කුසල් වලට. මේ හරි සතුටු වුණා මේ අත කල්පනා කරන මේ කරනවා මේ වගේ දැනගන්න පැවිදි සාමෙච්චි. මොකද ඒක ප්‍රතිපත්තනාවේ මුලින්ම දීලා තියෙනවා in this life itself. මේ ජීවිතයේ නිවන ලබන එක තමයි ප්‍රබෝධය. මේක ඇති කර දෙන්නේ 67. ඉතින් 67 වෙනවා. දැන් අවුරුදු 40ක් ගත වෙලා අදත් තමයි මේ ජීවිතේ නිවන ලබන්න කටයුතු කරනවා කියන එක පිළිගන්නේ නැති අද වැඩි. ඒ ගමන් මොන්න තරම් මම ආදත්වක් විදියට. මේක ඒකවලේ නරක මොහොතේ බලනකොට ආර්යවංශ සුසුකතාවේ ගාය තැඹ. ඉතිමාකාර විනාශ වෙන හැම පැත්තෙම ජීවිතේ ලැබෙනවා. ඕක ගතකලේ ඉතාමත්ම සාන්තියි. මම ඇත්තටම බැරි දුන්නේ සාමගලාන සුදේ හම්බුත් එක්ක නෙවෙයි. මම කියනවා ඉස්ලාමයේ හරියට කුලක අගනහර සතුටක් ඇති දෙවිදෙනා කියන ඥානාරාමසවත් කියනවා. සාහී කොනේ බැලුවේ මේ ස්වාමීන් වහන්සේ කොයි පැත්තෙන්ද හාන් කරලා. කොයි පැත්තෙන්ද සුඛභෝගී. කොයි පැත්තෙන්ද මවාපානවා. අනන්ත අප්‍ර මහාන ලාභ සත්කාර දුන්නට අවදාසක් තමයි මහණෙක්ව වමකට. අවදාසක් මේ මහානකම දැක්ක පරිදිමින් ඉන්නේ. භාවනා කරන කෙනෙක් අමතක කරේ. ඒක නිසා අපවත් වෙලා ආවාද වෙනකොට කුමාරගේ ಗುಣ බබලනවා මිසක් කරන්නේ ඒකයි මේ ගැම්මක් තියෙනක් මේව කතා කරන්නේ මේ පොළොවට ඇවිල්ලා. මම උගෝදනේ කිතන ඇතුලේ පැවිදි වෙලා ආරණ්‍යගත වෙලා කවුරුවල් අපේලා දෙන ජීව පිළිවක් ලැබෙන ගමන් උගෝදනේ ආරවංශක පුතදා. ඉන්නකම අවුරුදු 7ක් නැත්නම් 9 ජීවිල්ල දිනක කරලා. මම ඉතින් ඉන්නේ ඉතිගේ සෙකන්ඩ් ඉයර් ඉඳලා කෝස් ග්‍රේඩ් කරනවා. ඊට පස්සේ ඉන්ඩෙක්ස් කරලා ගන්න කාලේ මම හිතේ කොහොම කෙරුවේ බුලුවාතරන් සාම සරල ස්වරූප ගැටලුව සුත්තමටම කියන්නේ. ඔකේ මොකද හිතන්නේ සුත්තස් කවුද දෙවියන්ගේ ගලවකාර සුදු සූත්‍රයක් නැසංගා කරනගෙන විම වාදින මගින් නවුවා. මොකද්ද ඔය ගිහින් තීච්ච තේමාව? මම මගේ කියන්න තේරෙන්නේ නැහැ. මම හරි සන්තෝෂයෙන් ජීවත් වෙනවා. ඉතාලම වැඩි විදියට නිෂ්පාදන දක්ෂතාවයක් තියෙනවා ඒක කල්පනා කරන දක්ෂකමක් තියෙනවා ඉන්ටර්නැෂනල් වෙළඳ පොලේ වැඩ කටයුතු කරන ගැටයක් තියෙනවා ඒ මොහොතේ විතරයි මම වැඩ කරන්නේ සාමත්ම සාම්ම ගත කරන අඳුම ශක්ති ප්‍රමාණයක් බවල අඳුම ස්වභාවයෙන් කටයුතු කරනවා මට ඇත්තට මේ තරම් කියලා දෙන්න පුළුවන් කමක් තිබුණේ ඇයක් මයිත් එක කතා කරන විදිය මේ මොකක්ද මේ කරන වැඩේ කියලා ඇත්තටම මම ඒකේ ආර්යවංග දුකතාව කියවලාවක් දැකලාවත් තිබුණේ නැහැ නමුත් ඒ බණ ඇහුවට පස්සේ මට එනවා මේ මේ මේ ආස්තිය අපි ළඟට අඳුනලා දෙනවා. ඒකට මේ අගයන් ආඩම්බරයෙන් අපි පොඩි දරුවන්ට අඳුනලා දෙනවා. උපද්දේවෝ සාසයෙන් මකටව. අපි මේ බාහිර මොකද්ද දුක්ගගෙන වදාපු මේකට අපේ කර්තිය දුරු කරන්න හදලා හතරක් දෙකට රවුම් තුනක් ගන්න හදනවා වගේ හැමදාම හිතේ. දරුවෝ අම්මලාට දීලා අහනවා. ඒ සීතු ගුරු දෙන්නේ අහන්නේ. මේ විලෝ විලෝ පරිහාරණය දෙමව්පියෝ දරුවෝ ගුරුවරුන් විශ්ව කොහොම ආර්යවන්ත කරලා ගන්නවා අපි ඉපාම අඩු තීනාදක් කරනවා නැත්නම් පරිසර දූෂණයක් කරන්නේ නැත්නම් කාර්යෝගයක් අඩුවෙන් ගත කරන ගුරුමහී කාන්තාවන්ට අමීප බය නැහැ මොකද ඉඳගන්න පුළුවන් ජීවිත හදාගන්න මේ භාගාක පමණ අපි හිතන නරකය අපි හදන්න බැරි තරම් කියලා කියලා සංකර වෙලා ඉන්නේ නැහැ ආවේ උපුට ගලකට හැම්බුත් අවදිම තේරෙනවා අපි නැවත සංකර භාවයේ ඉඳලා නැවත ප්‍රකෘති පාරට වැඩනවා ඉතින් අද දැන් ওই ලෝකවලට ජීවත් වෙන වායුක ලෝකයන් නම් මේක තියෙනවා මේ හැදෙන ඉලක්කාර ලක්ෂයන්ට මේක වහව ඒක හිතන්නේ අපේ මානවයිති වාක්‍යයක් ඇවිත් ගන්නවා අපි හමු කරන කාර්යයක් මොකද නෑ ඒක දැන්කල් දුවන්නේ ඒක ඇමරිකාවේ ගිහලා යාත්‍රිකෙක් වෙනවා ශ්‍රී ලංකාවේ ආර්ථිකෙක් වෙනවා මේක අනිවාර්යයෙන්ම දුරු කරන දක්වද අපි නැගිනවා. ඔක බොහෝ කාල බොහෝ දවස් දෙකේම යනවා. ආපහු යන ගමනක් නැහැ. සින්හා සාමාන්‍ය අපිට අඳුරේ සිංහල ගති බෞද්ධ ගතියේ ආන්නේ නිවනත් එක්ක ළඟා භාවනා ජීවිතත් එක්ක ළඟා මේ පිළිස් නිවන ළඟදී ඉස්සලම පිළිස් ජීවිතයක්. ඒක නම් සම්පූර්ණ කරදී සම්පූර්ණ කරදී. ඒක මෙච්චර මේක අපි ආඩම්බර දේවල් කියලා කියන අශෝක රජුගේ අශෝක ධර්මයේ ප්‍රධාන ක්‍රමයක් කියලා කියනවා මේ ආදිවංශ සම්පත. බඳුගේ ප්‍රතිපල නම් සඳහන් කළ කියනවා සෝතපද සුබද ආදිවංශ සුබද අලියවා කියලාදී රාජ්‍ය වශයෙන් කරනවා. ලංකාවේ සිටුවේ වූ කරේ දැන පරිම කාණ රජවරු මාස තුනකට පෙරයක් මාස 6කට පෙරයක් අවුරුද්දකට පෙරයක් මේ ආදිවංශ සුබද නැවත නැවතත් ඉන්නකට ඇහෙන්නේ ආර්යවංශ බණකොළ ලැබුණ රාජකීය නිදරන් නීර ඒ ආර්යවංශ බණකොළ වගේ ස්වාමීන් වහන්සේට ප්‍රකණ්ඩ ආනියෝගයේ දෙල්ලිති ඒ ආර්යවංශ බණකොළ ආන කියනවා විශේෂයෙන්ම තියෙන අංගවල එහෙම නැත්නම් නිරූපකයි ඒ කාලේ සිද්ධ වෙච්ච දේවල් අපේ පාස් සම්මලා අපේ අම්මලා අපේ තාත්තලා ආරියනක බහකොළ වලට යන්න දීලා ජීවිත පරිදි වෙනවට දීලා කටයුතු කරගෙන ඇති සාංශුමල ඒ ලංකාවේ සංග්‍රහ කරපු කාලි ග්‍රන්ථවල සඳහන් ආදාතු විද්‍යාව. දැන් මම කියන්නේ මේක හරියට සිහින්දට වැඩ කරන තේරුම් අරගත්තොත් ඕනම කෙනෙකුට ඕනම දේ පටන් ගන්න පුළුවන්. පටන් ගත්ත ගමන් හැබැයි විතර. ඒ වෙලෙන් පස්සේ වෙන්නේ මොකද්ද? මෙවැනි ආධිනව ප්‍රතිපදාවක ඉඳලා කටයුතු කරන පිළිස්සොත් පුදුම ආකර්ෂණයක් ඇති වෙනවා. එවැනි කල්යාණ මිත්‍රයන් එවැනි සත්පුරුෂයන්ට එවැනි ප්‍රතිපදා රකින්නට අන්නදද ගියාදවස්සේ අපිට ගොඩාක් සාධුත් වෙනවා. ගොඩක් වෙලා මිතුරු වෙනවා. ගොඩාක් ගැඹුරු ධර්ම අහන්න හම්බෙනවා. ගොඩාක් අපේ ජීවිතේ වටිනාකමක් එන්න පටන් ගන්නවා. මම එදා ඉන්නකොට ඉදිරියේ තින්මන භාවනාවට පුරුදු කරන පුළුවන් ශක්තියක් ලැබෙන්නේ. මේ ආර්යයන් සුඛතාවේ නැත්නම් විශේෂ මේ අර්ධිය කියන අධිකුසිත කම්මැලි වීම නම් කුසලයේ මෝරකම කුසලයක් නෙවෙයි අකුසලයක්. තේරුම් ගන්න දවසේ එකක් මේ අත් තේරුම් ගැනීම අපේ නිවන් ගන්නතෝ අපේ අපාය ගන්නට දෙවන්නේ සම්බන්ධන. සම්නිකරණ තම තමන්ගේ මතමතාන්තරමයි නැත්නම් දෘෂ්ටිමය බලපාන්නේ. ඒක දිතු කරගත්තොත් බුදුදහමෙන් ඒක වැද්‍ය මානසික දෙකේ ආත්ම අනුකම්පාවක් ස්වාර්ථයක්. ඒ වගේම සමාජ දුකට විරුද්ධව දැන දැන දැක දැක ආදේවන කුදුක දාන දුකකටේ විශෝධිකං යන්තං කයිවා වේදී වාසන වේදී. අතුරේ අතුරේකට කරන්නා වූ තරම් නරකක් අපේ හිතකට. වෛරක්කාරයක් වෛරක්කාරයකට කරන්නා තරම් නරකක් අපේ හිතකට. ඉදිරි චිත්තක්ෂණේ සම්පූර්ණ වේතයි. මේ මොකක්ද ගමකට ආදේවන කුදුක දාන ගියාගෙන නම් හන්දක කුදුක දාන ගියාගෙන නම් අන්නේ තේරුම් ගන්න හැදිච්ච බාරය අපේ ඉදිරි දානවල සතුරාගේ සත්‍යය කියලා බුදු දර්ශනයක් එක්කත් මේ ඉදිරිපත් කරන තියෙන ලස්සන ජීවන රටාවක් ඉදිරිපත් කරන ඉන්දියාවේ ලක්ෂණා ගන්නේ විශේෂයෙන්ම ඉන්දියානු සංස්කෘතිය ලංකාවේ හොඳට කරන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි බටහිරේ දීලා වුණා ආර්යවංශ ප්‍රතිපදා කෙරුවොත් නම් මුල්ලන්න ගන්නවා ඉතින් ඒක සංඝයාතන් බාර දීලා භාවනා කරන්නට බාර දෙන්නේ නැතුව තම තමන්ගේ ශක්ති ප්‍රමාණය ජීවිතේ විභාග කරගත්තොත් අනිවාර්ය ජීවිතයේ හරිත පිටකොන්දක් වෙනවා කවුරුලකට සංගියක් වෙලා තමන් වර්ග විකසාන කෙනෙක් වඩපත් වෙලා රටේ උත්තරක් කරනවා රටපත් වැඩක් කරලා මරණ කරනවා ඉතින් මහනිස්වාමී කුරුණු මාතාගේ විද්‍යාවේ තුන්වවතාවට මේ වගේ ධර්ම දේශනාවක් කරන්න හොඳයි කියලා ඒ මොකද මේක ජීවිත හැම පැත්තක්ම කොට කරන ධර්ම දේශනාව ඉවර කරන්නේ ආරම්භයක් විතරයි තියෙන්නේ ඒ නිසා මේ මන අහන මුකතෙන් දැනගමත් දානෙන් කරන විශ්වක ගියත් ඇති සීලෙන් ඇති සමාධි ගියත් ඇති ඒ වගේ විපස්සනා භාවනාව ගියත් ඇති ඒ සීල දනාටත් ඒ අරතිය භාවනාව ගියත් වෙන අතිකුසේට කම්මැලි වීම නම් ඕයි ධර්මයේ කළ ගන්න මේ ආර්යවන්ත ධර්මයේ නැවත නැවත කරන්නේ සිංහල උදව්පකාර කරත්වා සමහර සංකල්පිනේ අපි ඉස්ලාම අහන ආරාධනා කරනවා යැත්තන්ද මේක පිළිබඳව මේ කණින් වාලා ඒ කණින් යවන්නේ නැතුව මේක නැවතනක කල්පනා කරලා මොන තමන්ගේ ශක්ති ප්‍රමාණය ක්‍රියාත්මක කරන විතර කරනකටවත් බව දෙලම අර කියන විදිහේ කල්යාණ ප්‍රයාරයෙන් තමයි සම්බන්ධ වෙන්න පුළුවන් වෙන හැබැයි වෙනසක් වෙනකොට මේ විදිහේ කුරුසු මාත්‍ර වෙනුවෙන් අපි නිකන් බණක් කියලා ගෙවල් යන්නේ ආයෙත් කියලා කරගෙන කරන්නේ අපි ජීවිතේම මේ ජීවිතේ පවතින කාකල් පවතින කවිය ඒක ඒ දේ කරන්න පටන් අරගත්තොත් ඒක මෙතන ශිෂ්‍යෙක් නම් මම හිතනවා අධ්‍යාපනයේ සාර්ථකයි ඒක මෙතන ව්‍යාපාරිකෙක් නම් ව්‍යාපාර සාර්ථකයි ඒක මෙතන නිවේදකෙක් නම් දෙලින් විදුව වචන කතා කරන්න පුළුවන්කම ඇති සෑම දෙයක්ම එනිසා මේ කරණ තියෙන්නේ අපේ ජීවිතයේ තියෙන කාංශය සම්බන්ධව හොඳේ හිතීමක් ආලෝචනාවක් ඇති කරගෙන අපි ඇති වෙන මේ කාලයේ ධනිය සුමේ හොඳින් ඉතුරුවේ දුරාතරන් ආයෝජනය කරන්න ඕනේ භාවනා සඳහා කොටින් කියන මම කියන්නේ කවුරුද කියලා. අවස්ථාවක් තියෙනවා අපි කියන්නේ. ඉතින් මේ ධර්ම කොටසත් මේ සුමේ සාකල් සංකාර කරන ආදී අන්තාක්ෂර කරන සුඛ ප්‍රමාණය ඇති වෙනවා. සියලු දිනාට මේ ගෞතම බුදු සාසනය කියන වෙලාවේදී මේ වටිනාම සුභීත හම්බලා තිබුණාදී මේ ජීවිතයේ මේ ගෞතම බුදු සාසනයේදී තමන් බලාපොරොත්තු වෙනා වූ ලෝකෝත්තර ත්‍ත්වයට යන්න මේ කුසලී කාන්ති හේතු ආත්මා වේවා වුණා. ඒ වගේම මේ දීකමකට ප්‍රස්තුතනා වූ මේ ගුරුසිංහ පියතුමාට සිරි ගුරුසිංහ පියතුමාට මේ අපි දැන් දේශනාමය වශයෙන් සාකංජාවන් තුනම සිදු කරගත් කරලා උපස්ථාන කිරීමේ යන්නේ කුසලයේ ඉන්නාතර සිදු දක්වන්න ලැබේවා දැකලා අපි කාල પરම්පරාව ඉති પરම්පරාව මේ වැඩ මේ ධර්ම දේශනාව සම්බන්ධ කිරීමේ මම පිළිගන්නකදී මේ කාලේ නියස්සන් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ ඒ ඇත්තෝ මේ දරුකෝසාවක් කරත්වා මතත් සිතනවා කියලා මුදිතා විලක් ඇති වෙන සාදු කියලා කියන මොනවා වේවා කියලා. ඒ වගේ මේ බලයේ හෝ වේවා වෙන භවයේ හෝ වේවා විනිවිද මේ බලයේ තින් කැමති වෙන යම්පා ඥාතුපකාර වෙනවා නම් ඒ තින් මාතීන් අද වචනාමය සංග්‍රහයක් වේවායතු මේ විද්‍ය ඥාන ධර්මාකාරයෙන් සාදු කියලා කියනවා ගන්නවා දේවාගේ ඥාතන. ඒක මේ පින දකිත්වා මේ පින අසත්වා අහලා සාදු කියලා කියන මොනවා වේවා කියලා. ඒ වාගේ මේ අනුශාසනා කරපු සිදු කරදී ආදේව සුදු දේශනා කරන්න සංවිධානය කරු පිළිම පිළිම දවසට යම් තාක් එකක් තිබෙනවා. ඒ කියන දිනාටම විහාරය සුදු දේශනා භාවේ ඒ සම්මා ප්‍රාර්ථනා කරනවා ගෝධිතු සමතනන්ගේ නිවන් සාක්ෂාත් කරගන්නා කරලා සුදු භාගය චිර කාලයක් ආරක්ෂා කරගන්න ශක්තිය දල්ලි වගේ ලැබේවා. මේ ප්‍රාර්ථනාවත් එක්ක මගේ ධර්ම දේශනාව මම මතක කරනවා සිය දිනානම සම්පූර්ණ බව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ධර්ම දේශනා කරනවා ඒක කියන්නේ අනහතයි දේශනා වශයෙන් ගන්නකොට සාම ප්‍රතිදේශනාවක් මේක පැය පහක් විතර යනවා. චිත්‍රයයි කතා කරන්නේ. ඒක පැයක විතර අපි දේශනාවක් වගේ තමයි කලසුන් කළා නම් දේශනා කරපු පටන් ගන්න තියෙන ටිකක් ලයන්නේ දේශනා කරේ කමක් නැහැ. මම ආර්දනා කරන ගන්නේ ධර්ම දේශනාව මතින් හෝ ඒක නැතුව මේ නැති නැති ප්‍රශ්නයක් හෝ මේ දේශනෙන්දනක් හෝ ධර්ම මාතෘකාවක් කියනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් වූ මතවතුනක් වෙලා තියෙනවා කියන්නේ. ආගමී ධර්ම සාකච්ඡාවක සම්බන්ධ වෙන කෙනෙකුට අපිට නිවන් ගන්න දහස් බලන්න. ඉතින් අපි මේක ගන්න විදිහ දෙන්න දෙන්න දෙන්න ගන්න නාතින් ජීවත් කිරීම සහ පරමාර්ථ ජීවත් කිරීම අදහසින් උත්සාහතාව ධාතුගතා අධ්‍යයනය කරලා රස දේශනා වාරේ නම් මෙතන තමයි මක්කොබලා සාතනක් ගන්න පිළිබිලා ඒ ගන්න කඩකටි සම්විධානයේ විභවස්කාර කලාවේ කේන්දින් දිවිනාම නමතේ නනං කලාව දෙන කලාව සිදුනා කියන මේ පිළිගත් විස්වාස සාධිකල අනුමෝදන් වෙත්වා සමිති විදිහට එක්තාවදාදී වාතාවරණය කරනවා. එක්තාවදාදනාමේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එක්තාවදාදනාමේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. හිතාවතාජනම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්තිය ආකාශත්තාජ බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සාසනං ආකාශත්තාජ බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආදාරචාර්ය බුම්මඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං කරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා බුද්ධායෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා බුද්ධායෝ ඉදං හෝනාදීනං හෝතු අපගේ ප්‍රාර්ථනා පිළිපද කරගනිමු. මේ රැස්කර ගන්නා දුකා ශක්තිය නිසා අපිට කවදාකවත් අසත්පුරුෂයෙක්ගේ අනුමෝදනයේදී අපණ්ඩිතයෙක්ගේ අතුරක් දැකීමක් නොද වේවා. දිගින් දිගටම භව ගමනේදී අපිට සතු දාසු පංචාසුර දිගින් දිගටම ලැබේවා. මේ කුසල ශක්තිය නිසා අපි භව ගමනේ යන තැනක බාධක මාර්ග දුරු කාමකටු නැත්නම් මේ විදිහට නිරුද්ධවන්නේ විදුරුවන් දේවා බුද්ධාදී කියන වහන්සේලා විසින් දැනවතාව මේ මහා කුසුම්බර ගමනට සුඛ දුක දාගෙන සුඛා විඥාණයෙන් ගමන කිරීමකම අපිට මේ දෙකේ හේතු ආගමන වේවා කියලා අදිනට ඊනාමන කම්මින රාසාව සත්‍යයි ඊනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං අමාරෝ විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාධෝ සතං අමාරෝ හෝතු ආව නිපාන සත්‍ය විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාධෝ සතං සමාධෝ හෝතු ආව නිපාන සත්‍ය හොඳයි සිල්දනාගෙන සංඥාවන් සුනමක් කියන ආශිර්වාද ගාථාව සජ්ජායනා කරන සිල්දනාගෙන වන්දනා කරගන්න සංගරත් අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti භග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පත්ති විනාශේ සමිද්දතු